මූලිකත්වයේ දුන්නේ අපි සාමාන්‍ය ධර්ම කරුණු පිළිබඳව එච්චරම විග්‍රහ කරන්න යන්නේ තමන්ට ඒක අදාළ නැත්නම් ඉතින් අද විජේ මාත්‍යා මොන විදියට තෝරලා තියෙනවද කියන දන්නේ නැහැ. ඉතින් කෙසේ නමුත් සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නවා. ඒ අතර වාරේ කාට හරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් මයික් එක ලැහැස්තිය තියෙනවා. වැඩිපුර එකක් ඒවනයිටි සභාවට නඟන ප්‍රශ්නේ අපිට නැවත මයික් එකකින් කියලා තමයි සභාවට ගන්න වෙන්නේ. ඉතින් අපි කෙසේ නමුත් ඒක කරන්නේ මේ ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ. ඉතින් මම ආර්දනා කරනවා සභාව වෙනුවෙන් විජේ මහත්තයාට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ භාවනාවට අදාළ ප්‍රශ්න සහ ධර්ම කරුණු ප්‍රශ්න 21ක් ලැබිලා තියෙනවා. මම ඉස්සෙල්ලාම භාවනාවට අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්. පළවෙනි ලිඛිත ප්‍රශ්නය සහ දෙවෙනි ලිඛිත ප්‍රශ්නය මේ දෙකම එක වගේ යන ප්‍රශ්න දෙකක්. ඒ නිසා මම මේ ප්‍රශ්න දෙකම එකවර ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන ආකාරය කරුණාවෙන් පහදා දෙනමින් බගෑපැත්ව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දෙවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සතියේ පළවණු අධීර කියා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. <coughs> අපි ඇත්තටම මේ වැඩපිළිවෙල පටන් ගන්න වෙලාවදී නැත්තම් අටමාරට අපි ඒක සඳහා වෙලා ගත්තා. මේ ප්‍රශ්න අහන දෙන්න ඒකට සම්බන්ධ වෙච්ච දෙන්නේ නැද්ද නැත්නම් ඊට පස්සේ ආපු දෙන්නේ නැද්ද කියලා මම දැනගන්න කැමතියි. ඒ ඒ කියපු විස්තරේට අහුම්කම් දෙන්න ලැබිච්ච කට්ටියක්ද නැත්නම් අලුතෙන්ම දෙන්නේ නැද්ද කියලා ඒක වැදගත් වෙනවා මම මේ ඉදිරියට කතා කරන්න හදන දේ පිළිබඳ. එළියපු දෙන්න ඒ කියන්නේ ඒක න උදේ අර වෙලාවට ඉඳලා නැති කෙනෙක්ද? නෑ මං කියන්නේ අද උදේ අපි විනාඩි 20ක විතර guided meditation එකක් කරලා හිටපු නැති කෙනෙක්. ඒකට හිටපු කෙනෙක්ද නැති කෙනෙක්ද? ආ. එතකොට අනිත් අහපු එක්කන උදේ කියන විස්තරයට හිටපු එක්කෙනෙක්ද නැති කෙනෙක්ද? ඒක හරි වැදගත් මම මේ කාටද කතා කරන්න කියලා දැන ගැනීම සඳහා. අද මේකෙදී මේ මගේම චරිතය දිහා බැලුවත් දැන්ට අවුරුදු 10කට ඉස්සෙල්ලා මම කරපු දේශනා සහ ආනාපාන සති නැත්නම් පරියංක භාවනාවට කරපු හඳුන්වා දීම සහ අද වෙනකොට ඒ ඉදිරිපත් කරන දේ හඳුන්වා දීමේ මොකද්දෝ පරිණාමයක් සිද්ධ වෙලා තියෙනවා. මම ඉස්සර හරියටම පිම්බීම හැකිලිම හෝ ආනපානේ පෙන්නලා ඒක කරන හැටි විස්තර කරලා දුන්නාට පස්සේ මමත් ඒක කරලා බලනකොට මට තේරිච්ච දෙයක් තමයි මේ ආනපානය කියන එක හරියට මේ බද්ධ පරියන්කේ ගහන්න ඉගෙන ගන්නවා වගේ. ඉතින් කාට හරි බද්ධ පරියන්කේ ගහන්න බැන්නම් භාවනා කරන්න බෑ කියන්න බෑනේ. ඒ වගේ ආනාපානේ නැති උනායි කියලා භාවනා කරන්න බැරි කමක් නැහැ. ඒ නිසා විශාල පිරිසක් ඉන්නවා මේ ආනාපානේ අඳුන්වා දීම හරහා බීතිකාවක් ඇති කරගෙන මට ආනාපානේ අහුවෙන්නේ නැහැ මට ආනාපානේ කරන්න බෑ කියලා. ඒකට සෑහෙන වෙලාවක් නාස්ති කරනවා. ඉතින් ඒ සඳහා ආනාපානේ ඉස්සල්ලා පීවර හඳුන්වා දීම පසුගිය අවුරුදු 10 15 ඇතුළත මම කරන මේ guided meditation වල මට මට මැහිලා තියෙනවා. ඒ නිසා මම මේ දෙන්නටම කියනවා ආනාපානය ගත්තත් ඉන්න ඉරියව්ව බැලුවත් ධාතු මනස්කාරය බැලුවත් දෙතිස් කුණප බැලුවත් මරණානුස්සතිය වශයෙන් දස අසුබ බැලුවත් කුණප ටික බැලුවත් ඔක්කොම කියන්නේ කායනුපස්සනාව. කායනුපස්සනාවේ පැතිකඩ 14ක් සරුවචන්සි විස්තර කරලා තියෙනවා. ඉතින් ඒකෙදී පළවෙනි මේක තමයි හොඳම දේ ඉන්න ඉරියව්වට හිත දාන එක. ඉතින් මේ අහන දෙන්නගෙන් මම දැනගන්න කැමතියි. ආනාපානට යන්න ඉස්සර වෙලා Tamand මේ ඉරියාපතය ඉඳගෙන ඉන්න එක දැනගන්න පුළුවන්ද කියලා. ඒක පුළුවන් නම් ඒ කෙනා කතා කරන්න වටිනවා. ඉන්න ඉරියව්වටවත් හිත ගන්න බැරි කෙනෙක් නම් ඉතින් ඊට පස්සේ යකඩ මල්ලට ගුල්ල ගැහුවා නම් ඉතින් ආය හාල් මල්ල ගැන අහන්න දෙයක් නැහැ නේ නොබල විසි කරන්න වෙනවා. ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරනකොට සතිපට්ඨාන සූත්‍රය උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම ආනාපානේ සඳහන් කරන හැමතැනම අතනෑර සඳහන් කරලා තිනවා අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව නිශීදති පල්ලංකා අරණ්‍යයකට ගියේ වෙයි රුක්මලකට ගියේ වෙයි නැත්නම් මේ වගේ ශූන්‍යාකාරයට ගියේ වෙයි පළක බඳ වාඩි වෙයි තමයි මේ ඉන්නේ වාඩි වෙලා කියන එක දන්නවනම් වැඩේ පටන් ගත්තා ඊට පස්සේ තමයි සතෝ වාස සති සතෝ පස්ස සති කියලා ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇතුලේ තියෙන විස්තර බලන්නේ. ඉතින් ඒක නිසා ඒ ප්‍රශ්න අහපු දෙන්නටම මම කරුණාවෙන් මතක් කරනවා. Taman වාඩි වෙලා අද උදේ අර උත්සාහ කරා වගේ ඉස්සල්ලාම් බලන්න ඇතුළට හිත ගැනීම කියන එක කය කියන ලොකු අරමුණ ඇතුලේ. ඊට පස්සේ තමයි ඒක ඇතුලේ තියෙන එක්ක ආනාපාන එක්ක බිම්බීම හැකිලිම එතන තමයි ධාතු මනසිකාරේ එතන දෙතිස් කුණපේ කොයි එකක් රැටනික ඇතුලේ ඒක නිසා මේ අර උදේ කියන විස්තරය අහලත් ආනාපානෙ උගන්න හැටි කියන එක අහනවයි කියලා කියන්නේ ඒ කෙනාට සතියවත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා නෙවෙයි ඕන කරලා තියෙන්නේ මේ ආනාපාන කියන ටෙක්නික් එක. ඒ ටෙක්නික් එක ගන්න ගිය ගමන් හරියන්න පුළුවන් වර්ධින තින් ඊට වැඩියි. ඊට පස්සේ යම් කිසි කෙනෙක් එයාට කියලා දුන්නොත් ඕකම ගන්න පුළුවන් පිම්බීම ඇකිලිමෙන් කියලා උතන රණ්ඩුවක් එනවා. මේ පොදු ඉරියව්වට ගත්තට පස්සේ ওই කිසියම් ප්‍රශ්නයක් එන්නේ හැබැයි ඒක නිකන් අව탁සීරු කරන ගතියක් තියෙනවා. ආනපානෙ දකින්න උගෝ කිසරහින් ඉන්නේ මේ කයේ අරමුණ ඉඳගෙන ඉන්න ඉරියව්ව දැන ගැනීම පුංචි කියලා. නමුත් මෙතන ස්වභාවයේ ඉන්නවනම් කවුරු හරි ආනාපානේ භාවනා කරලා සම්පූර්ණ ගොරෝසු ආනාපානිය සිවුම් වෙලා ඊට පස්සේ නොදැනෙන තැනට ගියත් ආයෙ කයර තමයි හිතෙන්නේ. ඒ නිසා පටන් ගන්නෙත් කයෙන්. මැදදී තමයි මේ ආනාපානිය කියන එක අපිට අවශ්‍ය වෙන්නේ. ඉවර වෙන්නේ කයෙන්. ඒ නිසා මේ කය ඉරියව්වක් වශයෙන් අඳුන්වා දීම ලොකු පරාසයකට ලොකු පිළිසකට හඳුල්ලා දෙන්න පුළුවන්. ඒ වගේම අනුසුරු පටලවා ගැනීම අඩුයි. කයට ගියාට පස්සේ වැටහින දේ කියන්නේ ඒකෙන් බලුවන් ඊට පස්සේ වැලෙන හැටි විතර මැස ගහලා දෙන්න. අනබනේ හොයන්න ගිය කෙනාට කිව්වට පස්සේ ඒක හම්බුනේ නැත්තම් විශාල ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මොකද යන්නෙම හුස්ම අල්ලන්න. ඉතින් අර අපේ කම්පැත්තේ තියෙන භාවනා මධ්‍යස්ථානයක් ඊදවසේ විතර වේගිරි කන්දේ ඒ කාශ්‍යප ස්වාමීන් වහන්සේ ළඟටත් එනවලු සිල් ගන්න කට්ටිය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ කට්ටියට කියලා දෙනවා දැන් හොඳට වාඩි වෙන්න. වාඩි වෙලා ඉරියව බලලා හුස්මට හිත දාන්න. මම එළියට යනවා. ඔයගොල්ලෝ දිගටම හුස්ම ගන්න. අනේ කරුණාකර මේ නයි වාගේ පිඹින්න දෙපෑ කියලා එළියට යනවා. ඉතින් ආනබන හොයන්න ගියාම පිඹින්න පටන් ගන්නවා. අහුවෙන්නේ නැතුවට. ඉතින් අර ඉරියව බලනකොට ඔයගේ විකාර වෙන්නේ නැහැ. නමුත් තුඟ දිනෙක අර ඉරියව්ව බැලීම භාවනාවක් වශයෙන් සලකන්නේ. නමුත් සතිපට්ඨානේ පටන් ගන්නකොටම සරුවචනාංශේ මතක් කරන්නේ නිශීදති පල්ලංකම්. ඊට පස්සේ ඒකට සාපේක්ෂව සක්මන් කරනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් ඔච්චරයි සක්මනේ කියන්නේ. සක්මනේ toy ගොඩක් විස්තර තියෙනවා. සක්මනේ වම දකුණු වශයෙන් බැලීම, මුල මැද අග වශයෙන් බැලීම ගොඩක් තියෙනවා. ඒ ඔක්කොටම ඉස්සලා මාත් එක්ක මම නැත්නම් මගේ කයට මම මෛත්‍රී කරනවා. මගේ කය තියෙන මොන ඉරියව්වේද කියලා බලන එක මං ඉල්ලීමක් කරන බගෑපත්ත ඒක තියෙනව නම් ඊට පස්සේ යන්න පුළුවන් ආනාපානිට හෝ පිම්බීම හැකිලීමට හෝ ඒ සම්බන්ධව ඉතින් තව ගොඩක් එක එක භාවනා ක්‍රම තියෙනවා කොයි එකකටත් යන්න පුළුවන් ඒ නිසා සමස්තයක් වශයෙන් එකඟ වෙමු කියලා මං ඉල්ලා හිටිනවා අපි වාඩි වෙලා වාඩිලා ඉන්න බව දැනනවාද ඒක දැනෙනවා නම් දැනෙන්නේ ආනාපානය හරහා තමයි. දැනෙන පිම්බීම හැකිලිම හරහා තමයි. ඒකට එයා ඒකට අනින්ම එනවා. ඒක බලන්න යනවට වැඩිය. ඉතින් මේ උත්තරේ බාර ගන්න කැමතිද මන්ද? පිම්මුළු ගමනේදීම මතක් කිරුවෙම වැඩියම අවධානය කරා පුළුවන් තරම් ආනාපාන කියන එකට හිත දාන්න නැතුව ඉන්නේ ඊට හිත දාන්න කියලා මම හිතන්නේ හැම රිට්‍රීට් එකේම අඩු ගානේ එක්කෙනෙක් ස්තුති කරා ස්වාමීන් වහන්සේ ඕනේ කරදරයකදී මේ කයට හිත ගන්න පුළුවන්කම විශාල සාන්තියක්. කලබලයකදී ආනපන හිත ගන්න බෑ. මොකද ඒක බොහොම සියුම් වැඩි. මේ කයට හිත ගන්න පුළුවන්කම ලොකු සාන්තියක්. ඒක නිසා ගිහියත් යන මම හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ආනපන අහක දානවා කියන එක නෙවෙයි. ඉස්සල්ලා කය කායනුපස්සනා විරියව ඊට පස්සේ ආනපන යන්නේ. ඒ නිසා මේ ආන දෙන්නම උත්තර දෙන්න කැමති නම් තමන් වාඩි වුණාට පස්සේ වාඩි වෙච්ච බව වැටහෙනවද කියලා ඒ දෙන්නට ඒ දෙන කට උත්තරේ හැටියට මට පුළුවන් බෙදා හදාගන්න මට දැනුම තියෙනවනම් ආනපනෙ වටිනවද නැද්ද කියලා. එහෙම නැත්නම් ඒ කට්ටියට මේ අවස්ථාවේ සභාවට වචන කතා කරන්න කෝලයි නම් කම්මැලි නම් එපයි නම් අපි යනවා ඊගාව ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේ මම භාවනාවට මම භාවනාවට ආධුනිකයි. ඉඳගෙන භාවනා කිරීමේදී සිත සිත ඉඳගෙන භාවනා කිරීමේදී සිත විසිර යනවා වැඩි බව තේරෙනවා. නමුත් සක්මන් භාවනාවේදී සිත එක්තෙන් කර ගැනීම තරමක් පහසු බව දැනෙනවා. එසේ වීමට හේතුව කුමක්දයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. මේකෙදී අර හිත විසිරී යනවා කියන්නේ ඉස්සල්ලා වචනයක් තියෙනවා මම ඉඳගෙන ඉන්නකොට ඉරියව්වට හිත යොදනවා යොදනකොට පරියන්කේදී හිත පිට යනවා වැඩි සක්මනේදී හිත යනවා අඩුයි ඒක හුඟක් වෙලාවට වෙන්නේ ඉඳී තියෙනවා නමුත් අර පරියන්කේ ඉන්නකොට හිත පිට යන්න ඉස්සෙල්ලා ඉඳගෙන ඉන්නකොට වැටහෙන දේ පිළිබඳ වාක්‍යයක් දෙක විස්තරයක් දෙනවා නම් අර පළවෙනි ප්‍රශ්නේ අහපු දිනකටත් උත්තරය එතන තියෙයි. ඒ නිසා මේ ලියන එකන ඒ කියපු වාක්‍ය පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද? හිත පිට යන්න ඉස්සෙල්ලා චිත්තක්ෂණයකට හරි තප්පරයකට හරි Tamanට ඉඳගෙන ඉන්න ඉරියවට ගන්න පුළුවන්ද? එතකොට මොනවද වැටහෙන්නේ කියලා කිව්වොත් එතනින් තමයි පාර කැපෙන්නේ. ඒක කියන්න කැමති නම් මම කැමති ඒක සාකච්ඡාවට ලක් කරන්න. තාම කට්ටිය ටිකක් සබකෝලයි. ඔක දවසක් විතර යනකොට ඇටලා යනවා. ඒක නිසා අනිත් දවසේ ලියනකොට කරුණාකරලා හිත කයට යෙදුවට පස්සේ වැටුනේ මොකද්ද කියන එක. ඊට පස්සේ පුළුවන් නම් හිත ගියේ මොකටද කියන එක මෙන්න මේ දෙක හරි වැදගත් විග්‍රහයට. ඒක නිසා ඒ ටික නැතුව ඒ කියන්නේ පළවෙනි බෙහෙත් පන්තිය බීලා ಗುಣාගුණ කියන්නේ නැතුව දෙවෙනි බෙහෙත් පන්තිය කියන්න බෑ. දෙවෙනි බෙහෙත් තුන ලියන්න බෑ. ಗುಣාගුණ ලියලා තියෙන වාක්‍ය දෙක මට මදි තොරතුරු. කරුණාකර ඊට පස්සේ හෙට ලියනකොට ඒකට තොරතුරු එකතු කරන්න අපි එහෙම තියලා පියනවා ඊගා ප්‍රශ්නේ. ගර්තර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට ශරීරයේ නොදැනී ගොස් සෞම්‍ය වරහන් ඇතුලේ සුදුත් නැති කහත් නැති ආලෝකයක් දිස්වේ. සමාධිය ඇති වූ බවට සතුටක් ඇති වූ විට ඒ නැති වී යයි. නැවතත් හුස්මට සිත යොදවූ විට එම ආලෝකය නැවත ඇති වේ. මෙය සිතෙහි මායාවක්ද? එසේ නැතිනම් මෙය ඇති වෙන නැති වෙන බව මෙනෙහි කළ යුතුද? කරුණාකර මේ පහදා දෙනු මැනවි. ඒ උත්තර දෙකම හරි. හිතේ මායාවක්ද නැත්නම් මේක ඇති වෙන බව මෙන තියෙන බව මෙනෙහි කළ යුතුද කියලා ඊටත් වැඩිය ලේසි වැඩක් තියෙනවා. මේක හරි කියලා හිතාගෙන මේක තව නැවත නැවත වෙන්න දෙන්න. එතකොට වෙන්න දෙනකොට තමයි තේරෙයි මේ කියන தത്വෙට ආවේ සතිය මහරහා ඒකට ආපු සතිය ඉතිහාසයේ මතක තියෙනවා මම පටන් ගත්තේ මෙතනින් දැන් වෙනකොට මගේ හිත තියෙන්නේ මෙන්න මෙතනයි කියන ආමග විස්තර නැත්නම් මේකට කියනවා සතිය අඛණ්ඩභාවයේ තියෙනවනම් මේ ඇවිල්ලා ඉන්න తত্ত্বය අහම්බයක්ද එහෙම නැත්නම් මායාවක්ද කියන එකට උත්තරේ තියෙන්නේ ආ මාර්ගයේ දිගේ මෙතෙන් ආවට පස්සේ එක පාට හිත විසිරෙනවා ආයාන පණ්ඩ කියලා ඇකිලෙනවා සීතල වෙනවා සමාධිගත වෙනවා. ආය හිත විසිරෙනවා. ආය සමාධියට යනවා. මෙන්න මේක වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න විශ්වාසය වැඩෙනවා. උගාක් වෙලාට හිතෙන්නේ හිත පිට යන්නේ සතිය ගැටලා කියලා. එහෙම නැත්නම් නැවත ආවට පස්සේ නිින්ද ගිහිල්ලායි කියලා. මේ විදිහට අපි වැරදි අර්ථකථන රාශියක් දෙනවා. නමුත් නැවත නැවත නැවත නැවත කරන තරම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් නැත්නම් නැවත නැවත කරන තරම් සත් මේ කමඨාන සුද්ධ වෙනවා නම් එයාට තේරෙන්නේ බොහෝ කලකින් මේ මම කරන දෙයක් නෙවෙයි මට නිරීක්ෂකත්වයේ තියෙනවා බලන්න පුළුවන්. ඒක බහාරියන හැම පරියන්කකදී වෙනවා. තියුම් වෙනවා ඊට පස්සේ ආයෙ ඇවිස්සෙනවා. ඇවිස්සෙනවා ආයෙ සිුම් වෙනවා. ඒක හරියට පායනකොට මීමැසි පොදි ඇවිස්සෙනවා. වහිනකොට සිුම් වෙනවා. වහිනකොට මීමැසි පොදි එක තැනකට එනවා. ඉතින් ඒක මීමැස්සන්ගේ දෝෂයක් නෙවෙයි. ඒ හියුමිඩිටි එක වැඩි වෙනකොට ඒගොල්ලෝ එක තැන වෙනවා. අඩු වෙනකොට ගිල මීපෙනි හොයනවා. මේ මීමැසි පොදියේ ක්‍රියාකාරී අවස්ථා දෙකක්. වැස්ස වෙලාවේ හොඳ නෑ. අවුව වෙලාවේ හොඳයි කියලා මීමැසි මීමැසෝ දන්නේ නෑ. ඒ නිසා අපේ හිතවිලි විසිර යන වෙලාවල් තියෙනවා, ඇකිලෙන වෙලාවල් තියෙනවා. ඒක හොඳට නැවතන කිරීමෙන් තමයි Tamand මේ හිතක ඇති චෛතසික වැඩ කරන හැටි දැක ගන්න පුළුවන් වෙන්නේ මේක හොඳයි මේක නරකයි කියන්නේ නැතුව එහෙම නැත්නම් పూర్ව නිගමන නැතුව මේක වෙන්න දෙන එක තමයි යෝගාවචරකම කියලා කියන්නේ. කෙසේ නමුත් මේ தত্ত্বය යෝගාවචරයක් වශයෙන් සතුට වෙන්න පුළුවන් தত্ত্বයක්. එහෙම නැත්නම් තමන් අර පරියන්කයක් කරපු එකෙන් තමන්ට ලැබිච්ච අතවාසියක්. නමුත් අර සැකය ඉදිරි ගමනට බාධා වෙන නිසායි ප්‍රශ්න නගන්නේ. ඒකයි මම මේ කතා කරන්නේ. ඒතර ශ්‍රද්ධාවෙන් නැවත නැවත නැවත නැවත මේක වෙන්න දෙන්න. වෙනකොට තමන්ට සැක දුරු වීම අනිවාර්යයි. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මම කලක සිට ඔබ වහන්සේගේ ධර්මදේශනාවලට සවන් දෙමින් භාවනා කරගෙන ගියෙමි. හුස්ම සියුම් වී නුදැනෙන මට්ටම පැමිණි කලක් කලක් ගත වී තිබේ. එතනින් එහාට භාවනා දියුණුවක් සිදු වී නැත. මේට හේතුව සහ මේ විසඳාගත හැකි ක්‍රමය කරුණාවෙන් පහදා දෙන මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මම හිතන්නේ කැන්ඩල්බක් පිටිට කළ එනකොට ඒ ගිය හැම කෙනාටම එහෙදි කරපු ධර්ම දේශනා සහ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල වාර්තා කරපු එක හම්බෙලා තියෙනවා. අන්තිම දවස් 3 ප්‍රශ්න සාකච්ඡා අහන්න මේ ප්‍රශ්නෙම රහිලා සාකච්ඡා වුණා දිගටම. නිසා අවසාන බණ තුනයි අවසාන ධර්ම සාකච්ඡා තුනයි අහන්න පුළුවන් නම් මේක පිළිබඳව මේ මට විතරක් වෙන එකක් නෙවෙයි කාටත් වෙන එකක්. මේකට මෙන්න මේ විදිහට පිහිටන්න ඕනේ කියන මේ කමඨාන සුද්ධ කිරීම වෙයි. නමුත් ඒක පින්ඩාර්ථය වශයෙන් ගත්තොත් මේ ඉස්සලා කියපු එකමයි කියන්න තියෙන්නේ. එහෙම විවේක වෙනවා එක්කෝ ඒකට කම්මැලි හිතෙනවා. අයියෝ මං ඉදිරියට යන්නේ නැහැ නිදිමතයි එකකාරී වෙනවා. එනත හිත විසුණුනට පස්සේ ඉසాత බැඳගෙන අඬනවා මේ තිබුණ සමාධිය කැඩුනා සතිය කැඩුනා හිත විසිරුණයි කියලා. ඔන්න ඔය දෙකම නැතුව මේ භාවනා කරපු කෙනාට ඇති වෙන தত্ত্ব දෙකක් මේ දෙකේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවයි කියන ගතිය මේක හොඳයි මේක නරකයි කියන වර්ග ભેදය බෙදීම නැතුව මේ එක කාසියෙම දෙපැත්ත කියලා දකින්නකම් ඒ පිළිබඳව හිත මෝරණකම් භාවනා කරන්න කියනවා. මේක ආවට පස්සේ හිත විසිරුණත් හිත ඒකාකාරී වුණත් නැත්නම් එකඟ වුණත් සමාහිත වුණත් එකයි. ඉතින් මේක සමාධියට කැමති කෙනාට මේක කරන්න බෑ. මොකද විසිරීම යා වැරද්දකට බාර ගන්නවා. සමාධියටපත් වීම හොඳයි කියලා බාර ගන්නවා. නමුත් සමාධියේ ඉන්නකොට නිදිමත වෙනවා. සමාධියේ නුරිතන ඒකාකාරී කියලා. ඒ නිසා මේක එකින් එකට එකින් එකට අඟුරු කැල්ල අතින් අතට මාරු කරනවාගේ මාරු වෙනවා. ඒක අපි කරන එකක් නෙවෙයි. අන්නේ මාරු වීම වෙන්න ඇරලා ඒක හොඳයි කියන්නෙත් නැතුව මේක හොඳයි කියන්නෙත් නැතුව සමහිත එනත්තම් කම්පා නොවෙන හිත තාදී ගුණය නොසැලෙන මනස ඒ විවි ඒ උපේක්ෂාව කරලා ගන්න එකක් නෙවෙයි ඇසුර තුලින් බොහෝ කල් මේකට භාවිත වෙන්න දීමේ තුලින් ගන්න එක. ඒකට ගොඩාක් කල් යනවා. මොකද අපි දවස් 30ෙම තෝරන එකනේ කරන්නේ. අරය හොඳයි මෙයා නරකයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා. දැන් විපස්සනාට ගියාට පස්සේ ඒ තේරුම් බේරුම් පැත්තක නැතුව ඇති හැටිය. දකින්නකොට ඒ ඇති හැටියේ තියෙන පැතිකඩ දෙකක් විදියට තේරෙනවා. එතකොට යෝගාවචරයට ලැබෙන ලාභේ තමයි අර සැක කරපු එකේ සැක ගතිය ටික ටික ටික ටික දුරවක් වෙනවා. ඒකෙන් තිය සෙල්ලක්කාර හොඳ යෝනිසෝමනසිකාරයේ තියෙන එකනට මේක ඉක්මනට සිද්ධ වෙනවා. එහෙම නැතුව අර ගතානුගතික කෙනාට විශේෂයෙන්ම සදාචාරවාදියාට ඔතනදී විශාල අභියෝගයක් එනවා. එයා හිත එක්ක එකක් අල්ලනවා. අවිසිච්ච එක හොඳයි කියලා එක්ක හිතා ගන්නවා. ඒ වෙනතම මේ තැම්පත් වෙච්ච එක හොඳයි කියලා හිතා ගන්නවා. ඊට පස්සේ එයා එකහක් පොට්ට ගොණෙක් තනකොළ කන්න වගේ එක පැත්තකට තමයි කකා කකා යන්නේ. ඇස් දෙකම කෙනෙක් වගේ පේන්නේ නැහැ. අපිට භෞතික විද්‍යාවේ උගන්වපු එකක් තමයි. එක ඇහැට පේන්නේ එක තලයට ඔක්කොම. දෙක වුණොත් තමයි 3D පේන්නේ. ඒ ත්‍රිකෝණ මේ ත්‍රිමාන පේන්නේ ඇත් දෙකකින් ගන්න ඕන. ඒ දෙකේ තමයි එකක් කැළඹිච්ච හිත, එකක් තැම්පත් වෙච්ච හිත. මේ දෙක මම ඉල්ලලා ගන්න එකක් නෙවෙයි. ඒ මගේ කර්මානුරූපව එනවා. මේක දිහා නොසලී බලා සිටීමට ඉඳ ගන්නකොටම අදිෂ්ඨාන කරන්න. ඒකල යන්න අරින එකයි කරන්න තියෙන්නේ. ඒක තව විස්තර සහිතව ඇයි එහෙම සරුවචනාන්ති කියන්නේ කියන එක රූප ලෝක අරූප ලෝක සම්බන්ධ කරලා කියපු විස්තර ධර්ම දේශනාවලදී ඉදිරිපත් වුණා. අහන ප්‍රශ්න මේ ප්‍රශ්නේම 10 15 පැත්තකින් ඉදිරිපත් වුණා. ඒ නිසා මම කියනවා මේ රෙකෝඩඩ් ටොක්ස් ඇත්තටම මේක දැනගන්න ඕන නම් ටිකක් වෙලා අරගෙන අහන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්ස අප කිහිප දිනකට ඇති ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. යම් දුරකට ආනාපාන සතිය වඩා ඇති අපහට ඒ විපස්සනාවට හරවාගත හැකිද? වරහන් ඇතුලින් සමත වරහන් ඇතුළත සමතේ තුලින් හිත යම් සමාධියකට පැමිණි පසු තෙරුවන් සරණයි. ඒක ඒකට මේ ඔය කියන සමතේ තුලින් සමාධියකට පැමිණිච්ච වෙලාවේ ආනාපානෙ වැටෙන්නේ කොහොමද කියන එක තමයි ඔකට තියෙන එකම උත්තරේ. ඒ නිසා ආනාපානෙ බලනකොට සමාධිය එන්නේ ඉස්සෙල්ලමට මෙහෙමයි පෙන්න්නේ. සමාධිය ওই කියන සමාධිය සමාධිය නම් ආවට පස්සේ ආනාපානෙ ඒ විදිහටමද පේන්නේ එහෙම නැත්නම් වෙන දෙයක් බාටපත් වෙලා තියෙනවද කියලා ආනපන එක්ක මුල් ස්වરૂපය එහෙම නැත්නම් වෙනස් වෙමින් යන ස්වરૂප ඒකට කියනවා ආකාර පඤ්ඤප්ති කියලා ඒ මොනවා හරි දුන්නොත් නම් මට හිතා ගන්න පුළුවන්. මට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අත්දකපු නැති දේවල් නැතුව කියන්න පටන් ගත්තට මට බබාලා හම්බෙන්න ඉස්සලා කේන්දර ලියන සාත්‍රේ මන් දන්නේ. හම්බෙච්ච බබාට නම් කී හැකි මට කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා. ඒ නැතු ඉතින් බබා පෙන්වන්න නැතුව එනිතික මේ මේ කියනකොටම පේනවා කට්ටියකට තියෙන ප්‍රශ්නයක් අහන්න කියලා මේ පව් කොන්තරත් බාර ගන්න කට්ටියට කවදාවත් බානවා හරියන්නේ නැහැ. මේ තමන්ගේකවත් විසඳගන්න බැරුව අපි ගත කරද්දී අරයට තියෙන ප්‍රශ්නය මෙයාට තියෙන ප්‍රශ්නය යහනවා කියලා කියන්නේ මෙයා නීතිඥෙක් වෙන්න ඇති. ඒගොල්ල තමයි පව් කොන්ත්‍රාත් ගන්න. කුලියට පව් කොන්ත්‍රාත් ගන්නවා. බුදුචානන්ද කියන්නේ කිසිම නෑඹට තියෙන්නේ කියපා ආනබණ්ඩ හෝ කයට හිත දැම්මට මොනද වැටහුනේ කියලා. ඒක බොහෝම ඒකද කියන්නේ අපදානේන සම්පායති කියලා. චරිතේ සපෙලා කියනවා. චරිතෙන් සපයනවා කියන කියන එක බොහොම වගකීමෙන් කරන වැඩක්. චරිතෙන් සපයන්නේ නැතුව ආරයට මේ ප්‍රශ්නේ ආවා මෙයාට මේ ප්‍රශ්නේ ආවා කියන එක දැනගන්න ඕනේ නම් මට්ට කුණ්ඩලිකේ කතාව අහන්න. මට්ට කුණ්ඩලිකේ තාත්තා මසුරු සිටානෝ. එයා දන්නවා දරුවට ලෙඩ වෙලයි කියලා. හැබැයි ගුරුවරයෙක් කාට ගිහිල්ලා ගුරුපණුරු දීලා බෙහෙත් ඇහුවොත් සල්ලි ගවන්න වෙනවා. ඉතින් යා කරන්නේ බෙහෙත් ආරාගාටලා වාඩි වෙලා ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා ඒ ලෙඩේ කියලා බෙහෙත් කියනනම් අහගෙන ඉන්න. යම් කුප්පිය පුරව ගන්න. ඒ බැරි තැන ගිහිල්ලා අහනවා මේ විදවන්තය මේ දැන් අරයට තිබුණේ කණේකක්මනේ. මේ ඇඟපන නැතුව වගේ වුණාම මොනවද විද මහත්තයා කියන්නේ? විද මහත්තයා යන ගමන් කියනවා ආයන කොත්තොන්ට තම්බල පොඬෝ කියලා විද මහත්තයා යනවා. මෙයා ගිහලා කොත්තමලි තම්බල දෙනවා. අන්තිමට දරුවට ඉන්න ඉන්න ඉන්න ඉන්න අමාරුණා. විදාට ගුරු බඳුරු දෙන්න කැමති නැහැ. ලඩාගේ රෝග ලක්ෂණ කියන්න දන්නේ ඒ මසුරුකම වෙතියි. එනිසා භාවනා කරනකොට තමන් අත්දකින්න දේ අපදානේන සම්පායති. තමන්ගේ චරිතයෙන් සපේලා දෙන කෙනාට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතරයට උත්තර දෙන්න පුළුවන්. දැන් ආර්යගේ ප්‍රශ්න මෙයාගේ ප්‍රශ්න අහනකොට අපිට කවදාකවත් සම්බන්ධ වෙන්න බෑ. ඒකයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අනික් ධර්ම වල වෙනස. බුදුසසුනේ කෙලින්ම කතා කරන එක විතරයි කතා කරන්නේ. ඒ ප්‍රශ්නේ විතරයි. එයාගේ අම්මගේ ප්‍රශ්නවත් තාත්තගේ ප්‍රශ්නවත් දරුවන්ගේ ප්‍රශ්නත් ගන්නෑ. එන් තවත් hina වෙන්න ඕන නම් මෙහෙම කතාවක් කියන්න. කිටි හොඳා නෝනත් එක්ක ගියාලු වෙදාගාවට. කියාට පස්සේ කිව්වලු පොඩ අත දෙන්නයි කියලා. කිටි හොඳා ගාලේ ඒව ගෑණිගේ අතල්ලන්න දෙන්න බෑ කිව්වලු. ඊට පස්සේ ගාලේ මේ නාඩි බලන්න කියලා. හරි මම ගෑණිගේ අතල්ලන මගේ අත බලලා නාඩි කියන්නේ. ආයෙනම් කිව්වලු කිරි හොඳා කියලා ලියලා දුන්නා. ඊළ කිරි බොන්නේ කියලා. එච්චරයි. ඒ නිසා මේ ප්‍රොක්සි බෑ. අච්චට මෙච්චන මෙච්චට කොච්චරද බෑ. ආහනාපානෙට හෝ ඉඳගෙන ඉඳියවට හෝ සක්මන හෝ කරනකොට වැටහෙන දේ කියන්න පුළුවන් නම් ඒක ඇත්තටම මම කියන්නේ මේ මම මේ තෝරන්නේ ෆිල්ටර් කරන්නේ විපස්සනා කරන අය. එහෙම කරන්න බැරි අයට කරන භාවනා ක්‍රම තියෙන එක මම හොඳටම දන්නවා. හැබැයි මම ඒකට මගේ විශේෂඥතාවයක් තියෙන්නේ මම ඒක දන්නේ නැහැ. භාවනා කරනකොට වැටෙන දේ කියන්න බැරි නම් මම කියනවා මගේ වාට්ටුවට එන්න එපා මගේ පොඩිමේ ඉන්න එපා වැඩක් නැහැ. එක්ක ලියන්න එක්ක කියන්න එහෙම නැත්තම් මොන විදිහින් හරි මම කියලා දෙන්න අත්දැකීම. මේකේ තියෙන මේ අත්දැකීම දෙන්නේ කියලා මම ඉල්ලා හිටනවා බෑ අර කතන්දර දෙක නොකියවනම් කියන්න ඉඩ තියෙනවා ඒක නා දැන් කතන්දර කිව්වට පස්සේ කියන එකක්වත් නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ ලියපු එකනට තමන් ආනාපාන කරනකොට කොහොමද සමාහිත වුණාට පස්සේ ආනාපානෙ කොහොමද කියලා ආනාපානෙ සම්බන්ධව අපදානයෙන් සම්පායනය කරන්න. චරිතයෙන් සපේලා කියන්නේ එතකොට ඒක නම් මට එතකොට මම මගේ යුතුයකමක් විදිහට බාර ගන්නවා ඒකට උත්තර දෙන එක. ඒක නැත්තම් මට මේ ප්‍රශ්නේ කල් දාන්න වෙනවා නැත්තම් නඩු විශ් කරන්න වෙනවා. ඊගාව නඩුවට යන්න වෙනවා. ගරුකටයුතු ස්වාමීන් වහන්ස මම වසර 15ක් පමණ සිට සමතහ විපස්සනා භාවනාව මට හැකි පමණ උත්සාහත්ව කරමින් සිටිමි. මා බොහෝ කරදර සහිතව ජීවිතයක් අත දක්වා ගත කරමින් සිටින නිසා හිත ආනාපානයෙන් පමණක් එකඟ කරගත නොහැක. බොහෝ විතක්ක ਵਿਚාර සිතුවිලි හිත තුළට ගලා එයි. එවිට බුද්ධෝ යන වචනය මන්ත්‍රයක් මෙන් මෙනෙහි කරමි. පසුගිය කාලයේදී හිත තරමක් එකඟවන විට තද ආලෝකයක් හිතෙහි පහළ වී නිමේෂයකින් නොපෙනී ගිය බැවින් මදක් සතුටු වීමි. නමුත් දැන් ඒද පිරිහි ගොස්ය. ඒ වෙනුවට හිත එකඟවන විට හිස වෙවිලීමක් පටන් ගනී. එය බෙල්ල ශරීරය හරහා පැතිරේ. මා භාවනාවෙන් පිරිහි ඇති බවක් දැනේ. මා වැණියෙක් සමතය අතහැර විපස්සනා පමණක් කළ යුතුයද? එසේ කරන අන්දමද පැහැදිලි නැත. මෙත් සිතිනි සුවපත් වේවා. ඔය මේක අර අන්තිමට කියලා තියෙන විදිහට අරමුණ මෙනෙහි කරනකොට වේවුලන බර ගතිය ආවනම් ඒ තමයි විපස්සනා පටන් ගන්න. ඒක ඒක කයේ දෙයක් නේ. බුද්ධෝ කියන බුදුහාමරගේ ගුණත් නෙවෙයි සංකල්පෙකුත් නෙවෙයි. ඒ නිසා මොනවා හරි භාවනාවක් කරනකොට තමයි වැටහෙන දෙයක් තියෙනවනේ. අත්දකින්න දෙයක් අස්පනා පිට කියලා මේකට කියන්නේ ඒක තමයි විපස්සනා. ඉතින් ඒක දකින්නකොට වහනා පිරීලයි කියලා හිතාගත්තොත් ඉතින් ඒකවල සම්පූර්ණ වැරදි අදහසක තියෙන. ඉතින් එතකොට යා හිතන්නේ මේ එන නිමිත්තට පයින් ගන්නවා. මං කියන්නේ මූණට කියලා ගන්නවා. ඒකට උණු වතුරක් කරනවා. ඒකල කියනවා මට විපස්සනා කියලා දෙන්න කියලා. ඒ නිසා මේ ලියලා තියෙන වාක්‍ය හැටියට ඒ යම් කිසි බුද්ධෝ කියන කාරි කමන්නේ. මෛත්‍රී හරි කමන්නේ. මොකක් හරි කරනවායි කියමු කරනකොට වැටහෙන දෙයක් තියෙනවනේ ඇඟට. ආ ඒ ආත විපස්සනා යන්න පුළුවන්. ඒක හොඳටම බලන්න අස්පනා පිට වෙන දෙයක් මේ දැන් වෙන එකක් මෙතන වෙන එකක් ඒක තමයි විපස්සනාට ගොදුරු වෙන්නේ. විපස්සනාට ගෝචර අරමුණ ආලම්බණය වෙන්නේ. නැත්නම් ඒක යටිල්ලලා තිනවා මේක දකින්නකොට මයි පිරිහිලා භාවනාව කියලා ඒකට බිහිතිකාවක් හදාගෙන තිනවා එතකොට යන්න බෑ. ඒ නිසා තමන්ගෙම මෙච්චර ලස්සන භාවනා ගෙටෙට් එනකොට තමන් දොර වහලා ඉලවලා ඒසාර වැටහෙන දේ තමයි පටන් ගන්න විපස්සනාවේ. ඒකට අනුග්‍රහ කරන්න අනිද්දාට ලෑස්තිලා යන්න. ඒතර තව පියවරක් ඉදිරියට යන්න පුළුවන්. ඒතරට කඩින් කියපු හිතේ අමාරු, හිසේ අමාරු ටිකක් අඩු වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් අඩු වෙන්නේ නැහැ. ටික ටික අඩු වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන අවස්ථාවේදී සිතට දැනෙන ආශ්වාස ප්‍රශ්වාසය කය හා සම්බන්ධව පවතින බව දැනේ. එම දැනීම ජීවිතයේ ප්‍රයත්නට සම්බන්ධව පවතින හේයින් ජීවිතයේ ඇතිවීමක් නැතිවීමක් දැනීම අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකීම සුදුසුද නුසුදුසුදයි කරුණාවෙන් පහදා දෙන්න. ත්වන් සරණයි. ඔව් බලන එක හෝ එක නෙමෙයි පේන දේ කියන එකයි මේකේ හරිම අමාරු. ඒ භාවනා කරගෙන යනකොට පේන දේ. ඒක මේ අනිත්‍යද දුක්ඛද අනාත්මද කියන එක දැම්ම හදිසි වෙන්න එපා. ඒක බලන්න යන්නත් එපා. භාවනා කරනකොට පේන දේ. ඒක මේ තරම්ම අමාරුයි මේක. කොච්චර කිව්වත් එකමයි මම කියන්නේ. කිසිම කෙනෙක් ඒ පේන දේ ගරු කරන්නේත් නැහැ ඒක ප්‍රකාශ කරන්නේත් නැහැ ඒක වැරදි කියලා හිතනවා බැලිය යුත්තේ මොකද්ද කියලා අහනවා ඕකට තමයි කාමී කියලා කියන්නේ කාමී කියලා කියන්නේ එක එක දේවල් හොයනවා ඉතින් භාවනාවට ගිහිල්ලත් අර අර උරුලෑ ගතියම තමයි තියෙන්නේ භාවනා කරනකොට පේන දේ කියපන් කිව්වහම හිතාගෙන යනවා අරක පේන්න ඕනේ එනතන් අරක පේනුනේ නැත්තම් වැරදි කියලා ඉතින් ඒ නිසා ඒ ඒ වැරදි සංකල්පේ නිසාම පේන දේ පේන හැටියට ලියනක වැරද්දක් කියලා හිතනවා. භූතම් භූතතෝ පස්සත. ඇති දේ ඇති හැටියට දැකපා. ඒ දැකලත් ඒක වැරදි කියලා තමම නිගමනය කරාට පස්සේ ඉතින් ඉදිරි ගමනක් නැහැ. අන්නේ ඒ දේ හදන්න පුළුවන් නම් භාවනා කියන්නේ මොකක්වත් නෙවෙයි බලාපොරොත්තු වෙන බල නෙවෙයි වෙන දේ කියන එක ඒක කවදාකවත් අපැතින් කෙරෙන්නේ නැහැ. අපි හැමදේම අතිශෝක්තියට දානවා එක්ක අපේක්ෂා කරන ඕනට වැඩි දෙයක්. ඉතින් ඒකට එක තැන කරකැවෙනවා. ඉතින් ඒක නිසා පෙනෙන දේ. පෙනිය යුතු දේවත් මෙනෙහි කළ යුතු දේවත් නෙවෙයි. වැටහුනේ මොකද්ද කියලා ඒ අනුව තමයි මෙනෙහි කිරීමේ අනේ නිසා කැමැතිද මේ කෙනා ඒ අනිච්ච දුක්ඛං නැත්තන් නෙවෙයි මේ විදිහට ආනාපානෙ බලනකොට මොකද්ද ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දැනගන්න තියෙන සාධකේ මොකද්ද මම හිතනවා නෙවෙයි මේ ආනාපාන කරනවා කියලා දැනගන්න තියෙන සාධකේ සාක්කිය මම වේදනාව විඳිනවා නෙවෙයි සද්ධාහනවා නෙවෙයි මේ ආනාපානය කියලා දැනගන්න තියෙන ප්‍රත්‍යක්ෂණය කරගන්න උරගා බලන්න තියෙන කාරණේ තමයි කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි දේ අන්න ඒක ඉදිරිපත් කරනවා වඩා ලේසි කැමති නම් සභාවට ඉදිරිපත් කරන්න කියනවා නැත්නම් ඒක උපදේශයක් විදිහට බාර අරගෙන උත්සාහයක් කරලා බලන්න ගරු ස්වාමීන් වහන්සේ මේ මේ මම කාලයක් තිස්සේ ආනාපානසති භාවනාව මම කරන්න මේ උත්සාහ කරා කරනවා කරගෙන යනවා මේ මම අත්දකින දෙයක් තමයි ස්වාමීන් වහන්සේ හිත අර වහන්සේ අද උදේ කියපු විදිහට මේ පරියන්කේ ඉඳලා එහෙම කරගෙන යනකොට හිත සමාධිමත් වෙනවා එම ටික වෙලාවක් කරගෙන යනකොට හුස්ම කැඩි කැඩි යන ගතියක් දැනෙනවා එහෙම දැනිලා මේ ප්‍රශ්වාසෙදිත් ඒ වගේ එහෙම දැනන ගතියක් තියෙනවා. එහෙම වෙලා ඊට පස්සේ මේ එයින් එහා පංගුවක් දවස් වලට සමාධිමත් වෙනවා. ඒ එයින් එහා මේ දැන කියන්න මට තාම තේරුමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒක මොකක්ද කියලා මේ වහසට ඉදිරිපත් කරන්න අදහස් කරා. ඒක හොඳයි මොකද එතකොට තමයි වෙච්ච දෙන්නේ. දැන් මේ කැඩි කැඩි යන්නේ ස්පර්ශයක්ද, කම්පනයක්ද, ආලෝකයක්ද, ශබ්දක්ද මොකද්ද? ඒ ස්පර්ශය Tamanට තේරෙන්නේ නිශ්චල දෙයක්, චංචල දෙයක් ගැලපෙන්න වගේද? එහෙම නැත්නම් බර දෙයක්ද, හැලු දෙයක්ද මේ ස්පර්ශය පිළිබඳව තව හොඳට හොයන්න. කැඩි කැඩි යන්නේ මොකද්ද කියලා. දැන් අපි කැඩි කැඩි යන දේ කියන්නේ නැතුව කැඩි කැඩි යනවා කිව්වට පස්සේ අපි කැන්වස් එක නැතුව චිත්‍රන්දින්න හදනවා කියලා කියන්නේ. බලන්න මේ කැඩි කැඩි යන්නේ මොකද්ද කියලා. මේ ස්පර්ශය නම් කොතනද? මේ ස්පර්ශය කියන්නේ ඝන දෙකක් හැප්පෙනකොට තියෙන ස්පර්ශයක් තියෙනවා. ඝනයක් වාතයක හැප්පෙනකොට තියෙන ස්පර්ශය තියෙනවා. ද්‍රව දෙකක් අතර ස්පර්ශය තියෙනවා. ද්‍රවයක් වාතයක හැප්පෙන ස්පර්ශය. එතකොට මේක ඇතුලේ ගොඩාක් කර්ම තියෙනවා දැන්. අන්නේ කාරණාවට හිත ගියා නම් කඩාගෙන යනවා ඇතුලට. එතනදී කැඩි කැඩි යන ගතිය මට දැනෙන්නේ මේ හුස්ම සම්බන්ධයෙන්. හරි හුස්ම හරි මම අහනවා කැඩි කැඩි යන්නේ උණුසුමක්ද සිසිලතක්ද කම්පනයක්ද චංචලයක්ද ස්පර්ශයක්ද මොකක්ද කැඩි කැඩි යන්නේ? උඩට යනකොට සීතල ගතිය. මෙහෙම යනවා. පල්ලෙහාට එනකොට උණුසුම් ගතිය. උඩට යනකොට මේ පැහැදිලිවම මට පෙන්නලා තියෙනවා මේ සිසිල් ගතිය තමයි කියලා කැඩි කැඩි යනවා වගේ දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒව තමයි අපිට ඕන කරන ඕජාව. මේකට කියනවා ධර්ම ඕජාව කියලා. ඉස්සරහට යනකොට තේරෙන්නේ මේ පීරක් අරගෙන සරසුලක අතුල්ලන්න වගේ කැඩි කැඩි යනවා. වීණාවක් අරගෙන බෝ එක අතුල්ලන්න වගේ කැඩි කැඩි යනවා. ස්පර්ශත් කැඩි කැඩි යනවා. උණුසුමත් කැඩි කැඩි යන්න පුළුවන්. සද්ද කැඩි කැඩි යන්න පුළුවන්. කම්පන චංචල කැඩි කැඩි යන්න පුළුවන් ආලෝක කැඩි කැඩි යන්න පුළුවන් මේ හැම එකටම විවෘත කරගන්න අපි සාදර වෙලා යනවා දැන් එක තැනකින් අපි අල්ලලා තියෙනවා ඒක හොයන්න ඕනේ අපේ හිතේ වසංගලා කියන්නේ කැඩි කැඩි යනවා කියවට කාරණාව කියන්නේ නැති වෙන්නේ හිත වසංගනවා කමඨාන සුද්ධ කරන්න යන්න ඕනේ කැඩෙන්නේ මොකද්ද කියන එක භාවනාවට මේ හොයා ගන්න ඕනේ අනිත් දවසේ බලනකොට ඒකට වෙනස් දෙයක් වෙන්න පුළුවන් ඒකත් තව ලකුණක් එකතු වීමක් එහෙම නැත්නම් තව පැතිකඩක් අන්තිම වෙනකොට තමයි තේරෙන පටන් අරගන්නේ මෙතෙක්කල් දැක්කේ නැත්තේ බලපු නැති නිසා. බලන්න පටන් අරගත්තට පස්සේ චීන කන්නඩි දැම්මා වගේ මේක ලොකු වෙවි ලොකු වෙවි පේනවා. ඊට පස්සේ ඒක තුලේ zoom in කියලා එකක් තියෙනවා. ඇතුළට කහගෙන ඕක තමයි පසනා කියන්නේ. දැන් මේ පොඩි පැලිරක් පෙන්නලා තියෙනවා ඇතුළට යන්න. භාවනා බොහෝම දියුණුවකට යන්න අද්දරට ඇවිල්ලා තියෙන්නේ. අපි පොඩ්ඩක් අනුග්‍රහ කරන එකයි මේකට කරන්න ඕනේ. මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ රිට්‍රීට් එකකට මීට පෙර මා පැමිණියා. එහිදී පාහට නාසයේ හුස්ම ගැටෙන තැන දැනුණා. නමුත් ආපසු භාවනාව මෑතදී පටන්ගත් මාහට හුස්ම ගැටෙන තැන සොයා ගැනීම සාමාන්‍යයෙන් හුස්ම ගැනීමේදී අපහසුයි. නමුත් ඒ හිතාමතාම කිරීමේදී නාසයේ දකුණු අග ගැටෙන බව තේරෙයි. මෙම මේ නිසා අරමුණට හිත තබා ගැනීමට අපහසුය. කරුණාවෙන් මෙම කරුණට ඔබ වහන්සේගේ අවවාදයක් බලාපොරොත්තු වෙමි. ප්‍රශ්නයේ දෙවෙනි කොටස මෑත කාලයේදී රහත් බවට පත් වූ සීලමාතා කායි රහත් තෙරණියගේ රහත් බව දක්වා ගිය පොත කියවීමට අවස්ථාවක් ලැබින. ඇගේ භවනානුකූල ජීවිතයත් මහබෝවා තෙරුන්ගේ අවවාදයත් එහි සටහන් විය. මා මේ පොත නිසා භාවනා මනවින් ප්‍රගුණ කළහොත් මේ ආත්මයේම නිවන් දැකිය හැකියයි සිතුවා. කෙනෙකු මාර්ගඵල වරහන් ඇතුළේ සෝවාන් වූවා යයි හෝ රහත් වූවා යැයි දැකගත් දැනගත හැක්කේ කෙසේද? විශේෂයෙන්ම සෝවාන් ඵලය මාහට දිගු ගමනක් යෑමට ඇති බව දනිමි. මෙය මාහට ධෛර්යය ඇති කිරීම පිණිස දැන ගැනීමට කැමැත්තෙමි. ත්වන් සරණයි. ඒකේ මුල් කැලල ගත්තොත් ඉතින් ආනපන සම්බන්ධ කරලානේ පළවෙනි කොටස තියෙන්නේ. මොකද ඒක අහන ප්‍රශ්න පොඩ්ඩක් නැවත මතක් කරන්න. පුණු කොටසේ මුල් කොටසේ කියන්නේ අන්තිම වාක්‍යය මුල් කොටසේ අන්තිම වාක්‍යය. අන්තිම වාක්‍යය නමුත් ඒ නමුත් ඒ හිතාමතා කිරීමේදී නාසයේ දකුණු අගට තේරෙන්නේ මේ කියන්නේ හැපෙන තැන නොවැටීම පිළිබඳ ප්‍රශ්නයක්. මේක හොඳටම සාධාරණයි. මේ නිසාම තමයි මම කියවර පළවෙනි වාක්‍යය කය දිහා බලන්නේ. ආනාපාන කියන එක වැටෙන්නේ නැත්තම් ඒ අතිරු අවස්ථාවල වැටෙන්නේ නැති වෙන්නේ ඒතර තමයි ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒක ආනාපානයේ වගේම කායානුපස්සනාවේ නිමිත්ත කරගෙන හැපෙන තැන වැටෙන්නේ හුස්මක් ගන්න බව වැටෙන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ මේ ඉඳගෙන ඉන්න බව වැටෙනවද කියලා බලන්න. ඒතර කය හුඟා කෑතම ඇත දුනා වෙනකොට යම් කිසි සීමාවකට එනවා. ඒක ටික වේලාවක් ඉන්නකොට තේරෙයි මේ හුස්ම ගන්න බව මොකද අපේ අවධානය දැන් තියෙන සීමිත ප්‍රදේශයක් ඇතුළේ හුස්ම ගන්නවා කියලා දන්නවට පස්සේ තවත් හොඳට ඒක දිහා බලන්න හිටියොත් නම් මේ හැපෙන තැන වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් හැපෙන තැන වැටෙන්නේ ඉස්සෙල්ලා කයට හිත ගැනීමෙන්ම සතිය ආරක්ෂාව සැලසিলা තියෙනවා. අන්නර වගේ සියුම් දෙයක් අල්ලන්න ගියොත් තක්කමුක්ක වෙලාවක හම්බුනේ නැතිවීම Taman කෙරේ ඉච්ඡාබංගත්වයට හේතු වෙනවා. Taman කෙරේ මට බැරි කෙනෙක් කියලා හිතනවා. ඒ නිසා ඒ වගේ වෙලාවල ලොකු දේවල් අල්ලන්නේ නැතුව ඊට වැඩි මේ පොඩි දේවල් අල්ලන්නේ නැතුව ලොකු අරමුණකට දාගන්න එකේ වටිනකම තමයි මම මේ කියන්නේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නවනම් ඒක ආනාපානේ අල්ලගන්න පෙර විදිහක්. ඒ ආනාපානේ අහුනේ නැතත් වාඩි වෙලා ඉන්න බව දන්නවනම් ඒකේ ඉන්න පුළුවන් නම් පැයක්. මම කියනවා රහත් කියලා. කාට හරි පුළුවන් නම් මේ වාඩි වෙලා මේ පැය වාඩි වෙලා ඉන්න බව දැනගන්න රහත් වෙන්න ඕනේ. ඒ තරම් හිත දුවනවා. ඒ නිසා හිත අපි බඳමු මේකේ බලමු එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් කරගෙන යන්න. ඒක තවත් ඒකාග්‍ර වීමක් ඒකෝදි වීමක් තමයි මේ කය ඇතුලේ තියෙන හුස්ම පේනවා කියන්නේ. ඒක තවත් ඒකාග්‍ර වීමක් තවත් ඒකෝදිවත වීමක් තමයි හැපෙන දන පේනවා කියන්නේ. හැපෙන දන පේන්නේ නැති වුණත් මම හුස්ම ගන්නවා. මම මේ ඉඳගෙන ඉන්නවා කියන එක දන්නවනම් හිත 100% කෙලස් නැහැ. කිසිම බයක් නැතුව කියන්න පුළුවන් තමන්ගේ කයත් එක්ක හිත තියෙන තාක්කල් කෙලෙස් ඒ නිසා අපි මෙතෙක් කල සංසාරේ එකම චිත්තක්ෂණයක්වත් මේ කයේ තියලා නැහැ මොකද ඒ චිත්තක්ෂණයට අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් වෛර කරනවා මේ වර්තමාන චිත්තක්ෂණයට වෛර කිරීම තමයි ජීවිතය කියන්නේ ඒ වර්තමාන ජීවිතයේ චිත්තක්ෂණයට වෛර කිරීම නිසයි මේ සංසාර දුකක් තියෙන කියලා දන්න මේකට තමයි ආධ්‍යාත්මය කියලා කියන්නේ ඒ ආධ්‍යාත්මය හරහා තන කමටහන තමයි දවසේ වැඩි වේලාවක් චිත්තක්ෂණ එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ නැත්තම් පරියන්ක වැඩි වෙලාවක් මේ කය ගැන මම දන්නවා. ඒ බව දන්න එක වැඩි වෙනවා නම් ඉතින් අපි කැන්ඩල් බාක් වල එකතු වෙලා තීන්දුව කරගත්තේ මේ සෝවාන් මාර්ගස්ත්‍යගේ ලකුණු. මේ කයේ හිත තැබීම තමයි ලෝකේ තියෙන කරන ලොකුම පිංකම. ඒක මම කරනවා. මම දැන් එන්නේට වැඩෙනවා කියලා දන්නවනම් එයා රෝවාන් මාර්ගයටපත් වෙච්ච එකන කවදා හරි එක පලස්තීරපත් වෙනවා. කවදා හරි තියෙනවා මුළු පැයේම කයේ ඉන්නේ. හැබැයි කය දඟලනවා. කයට සද්ද ඇහෙනවා. වේදනාව දැනෙනවා. හිතේ හැබැයි දන්නවා. ඒව එකටවත් පශ්චාත්තාප වෙන්නේ කොච්චර නැටුවත් මේ කයේ නැත්තම් ඉඳගෙන ඉන්න බව දැනගැනීමේ හැකියාව නැතිකරන්න ওই සද්ද වලට බෑ. ওই වේදනාව වලට බෑ. ওই හිතවිලි වලට බෑ. ආන්න එක දැනගත්ත එකන දන්නවා wherever you may be there you are. කොහෙ ගියත් ඉන්නේ මේකේ. ඉතින් මේකට අමතරව අර පළවෙනි ප්‍රශ්නේ ආපු විදිහට මට ආනාපාන කරන්න හැටි කියලා දෙන්න කියපු වෙලාවේ ආනාපානේ හමු නොවි මහරහයන පශ්චාත්තාපය අර සුවිශේෂී ලක්ෂණ බලන්න හොයන්න යාම නිසා වෙන අඩුපාඩුවක්. ඒක ආවොත් ගන්න හැබැයි මුලදී කය වගේ දෙයකට යොමු කරගන්න ඊට පස්සේ හිමීට හිමීට හිමීට හිමීට ඒක අපිට පුළුවන් ඒක ඒකෝ ඒකාග්‍ර භාවයට දාගන්න. ඒ නිසා මේ වගේ වෙලාවල හුස්ම හැපෙන තැන තුන බය වෙන්න එපා. ආයතින් හුස්ම ගන්න යන්නත් එපා. ඒව වැරදි නෙවෙයි. ඒව අපරාධ නෙවෙයි. ඒකෙන් වෙන්නේ ප්‍රകൃතිය නොදැක යන්නේ. ඇති හැටි දැක් ගන්න බැරි නිසා වාඩි වෙලා බලන්න වාඩිලා ඉන්න බව දැනගන්න පුළුවන් දෙයක්. සම්නාත් මේ ප්‍රශ්නේ දෙවෙනි කොටසක් තියෙනවා සෝවාන් වූ අයයි හෝ රහත් වූ අය දැනගන්නේ කොහොමද කියලා අහනවා. කණ්ණාඩියක් ඉදරට ගිහලා බලන්න. මම ඒ බුරුමේ ඉන්න කාලේ මම හොඳටම දන්න වැඩිහිටි හාමුදුර කෙනෙක් හම්බ වෙන්නම දෙන්නේ නැහැ එතෙන්ට එන්න. විශේෂයෙන් අවසරයක් ගන්න ඇවිල්ලා කිව්වා අපි දැන් මාස ගාණක් හිටියා බුරුමේ මං යනවා බුරුමේ ඉන්න අනික් රහතන් වහන්සේලා ඉන්න තැන් බලන්න යන්න කැමතිද කියලා ට්‍රිප් එකක් දුන්නා මට. ඊට පස්සේ මං කිව්වා මං දැන් ඉන්නේ මට දන්න හොඳම තැන. වැඩ ඉවර නැහැ. ඒ නිසා මගේ වැඩි වුණාට පස්සේ තමයි මම යන තැනකට යන්නේ. මොකද මට මේ වගේ දෙයක් ආය හම්බ වෙන්නේ නැහැ ජීවිතේක. ඒ නිසා මම ස්වාමීන් වහන්සේට කියන්නේ කැමැතිනම් මං ඉන්න තැනට ඇවිල්ලා මාස තුනක් භාවනා කරලා කන්නඩියක් ඉස්සරහට යන්න. එතකොට දැක්ක හැකි. ඔය තැන් තැන්වල ගිහලා අර රහතන් වහන්සේ මේ රහතන් වහන්සේ දකින්නට වැඩිය. නෑ නෑ මම බුරුම විතරන්නේ තායිලන්තෙත් රහතන් වහන්සේලා බලන්න යනවා කැමැතිද කියලා. මම කොච්චරම තමයි කියන්න තියෙන්නේ. මම දැන් මේ ඉන්න තැන මට හොඳටම තේරෙනවා මේ පිම්බීම හැකිලිමත් එක්ක යාළු වෙනවා. ඔච්චරයි මට තියෙන්නේ. ඔයින් එවිට මොන රහතන් වහන්සේ දැක්කත් බාහිරේනේ. ඒකට කඹරන්න වෙනවා. අචන් චාහම්තුත් එක්ක ජැක් කොන්ෆීල්ඩ් 1960 ගණන් වල ඇවිල්ලා පැවිදි වෙලා භාවනා කරලා තියෙනවා. ඒතර ගිහිල්ලා තියෙන්නේ ඉස්සල්ලා වෙන හමුතු කෙනෙක් ගාවට. පස්සේ අචන් මං අචන් චා ගාවට ගිහිල්ලා තියෙනවා. ඉතින් ගියම ආරණ්‍යයකට වැඳගෙන කටයුතු කරන්නේ දැන් අචන් චා රහතන් වහන්සේ කියලා. ඔක්කොමලා පිළිගන්නවලු අරණ්‍ය වාසී ස්වාමචරණක. ඉතින් මෙයා ඈත කුටියක හොයන භාවනා කරනකොට එක දවසක් යනකොට හැන්දකුරේ මේ අචංචාහන්තු ලොකු සෝපාවක ඉඳගෙන සුරුට්ටුවක් බොනවලු. මේ හාමුදුරන මතක් වුණලු වැඩි තට්ටු දැන් කොහොමද රහතන් වාසයේ සුරුට්ටු බොන්න බෑනේ. දැන් කාමරේ ගිහලා කල්පනා කරාලු මේක ඇත්තටම ශික්ෂාපදයක් ඇදිල්ලද? දැන් මෙයාත් හාමුදුරුවෝ. ඊට පස්සේ තෝලු වෙන්න වෙන්න ඇති සුරුට්ට බොන එක සමහර විටක රහතනසක් කරන්න පුළුවන් ඇති කියලා මෙයා ඉතින් හිත හදාන දැන් තටමනවලු භාවනා කරනවලු. පස්සේ දවසේ යනකොට පුටුබ ඉඳගෙන වැඩ කාරින්ට බයින්වලු තොපි බල්ලෝ මෙතන තියෙන එක වැඩක්වත් කරන්නේ නැහැ මෙතන ඇවිල්ලා කකා බෙන්දි ඉන්නවා කියලා එහෙම නෙවෙයි කියන්නත් නෙවෙයි මම කියන හැටිය. ඊට පස්සේ ඒගොල්ලෝ යකෝ මේ රහතන් වහන්සේලමක් නම් මෙහෙම කොහොමද මිනිසුන්ට විධානය කරන්නේ? ඉදා ඉඳලා භාවනා යන්නෙම නැතිලු. කොහොමඩක්වත් කරන්න බැහැ. පස්සේ හිතාගත්තලු මම මේ ඉස්සෙල්ලාම ඇමරිකාවේ ලංකාව තායිලන්තේ පැවිදිච්ච කෙනා. කෙනෙක්ගෙන් එක්කෙනෙක්. ඒ වගේම ඔය ලිවිං බුද්දිස් මාස්ටර්ස් ලිවි මේ මහත්තයා. දැන් උපැවිදි වෙලා. ඊට පස්සේ ගිහිල්ලා අචාන් සාම් වෙලා කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ මම සිවුරෙන් අදහස් කරා. මං අපව යනවා ඇමරිකාවට. ආ ප්‍රශ්නයක් නැහැ. ඔයා කරගෙන යන වැඩ ටික කරගෙන යන්න. ඒ සිවුර තිබ්බත් එකයි නැතත් එකයි ශිල්පදරක් ගන්න යන්නේ කියලා. දැන් මෙයාට මේ අචංචායතුමා මේ gediya පිටින් බාරගත්ත එක හිතටමදි. ඊට පස්සේ මෙයා කිව්වලු මම මේ රට රාජ්‍ය අතහැරලා ඇවිල්ලා නෑදෑය ඔක්කොම අතහැරලා මෙතෙන් ආවේ ආදර්ශ චරිතයක් දකින්න. තායිලන්තයට ආවේ. ඒ ඔබවහන්සලා තමයි මම දැක්කේ. සංස ඒක පිළිබඳ මගේ අදහස් සුන් වුණා. බලාපොරොත්තු සුන් වුණයි කියලා. ආචාන්ච මේව ගණන් ගන්න නැතිව. ඊට පස්සේ ටිකක් වෙලා ගිහවලු කෙලින්ම කියන්න තියෙන ඔබවහන්ස පිළිබඳ තිබුණු විශ්වාසය කැඩනවා. මොන වගේ විශ්වාසයක්ද තිබ්බේ කියලා වල මං හිතුවේ ඔබ වහන්සේ රහතන් වහන්සේනවා කියලා බලන්න මහත්ව වෙලා තියෙන මොන තරම් වාසනාවක්ද කියලා බලන්නකෝ අචංචා කියනවලු මහත්ය බැරි වෙලා හරි පිට රහතන් වහන්සේ දැක්කනම් මල් තියේ තියා වතුර තියේ තියා වැඳ වැඳ ඉඳී කවදාවත් භාවනා කරන්නේ නැහැ දැන් පිට කෙනෙක් නැහැ මං රහත් වෙන්න ඕන කියලා භාවනා කරන්නයි කිව්වා ආයෙත් ගිල සිවුර දාගෙන දිගටම භාවනා කර මොකද එහෙම කියන්න බෑ රහත් නොවින කෙනෙකුට පිට රහතන් වහන්සේලා හොයන තාක් බෞද්ධෙක් නෙවෙයි කියලා මං කියනවා. ඉතින් තොරි. මෙහෙම කියන්න වෙච්ච එක මේ බෞද්ධ මධ්‍යස්ථාන කිඳගෙන. ඒ හිවිල්ලෙන් කරන්නට ਸਰබලකාරී දෙවි කෙනෙක් හොයලා ඒකට කරපු මේ දෙල්ලම තමයි කරන්න හදන්නේ. ලෝකේ ජනගහණයෙන් 100ට කී දහහක් මනින්ඩ කිරන්න බැරි හිතා ගන්න බැරි දෙවි කෙනෙක් අදහගෙන පණ එපා කියන වැඩ කරනවා. බුදුහාමුදුරු කිව්වනේ මම මිනිසෙක් කියලා. මම ගාන්ධාරුවෙක් නෙවෙයි සතෙක් දෙවියෙක් නෙවෙයි. උඹත් මිනිසෙක් කරන දේ කරපන්. පිටින් ඉන්න කට්ටිය තියෙන එක ආදර්ශය ලැබෙන එක අමතර ලාභයට ගන්න මිසක් ඒක එක්කන අපිට පස්සේ යන්න ගියාම ඒකම විකුණන කන ඇඩ්වර්ටයිස්මන්ට් කාර්ය වගේක් ඉන්නවා ලෝකේ. වැඩිම එච්චරයි. ජාත්‍යන්තර පිටවසන අභාන මධ්‍යස්ථානික ලොකු බෝඩ් එකක් දාගෙන ඉතින් භාවනා උගන්වනවා. කවදාවත් කරන්නේ නැහැ. ඊට මීට වැඩිය හොඳයි එක චිත්තක්ෂණයක් ඉඳගෙන ඉන්න ඉරියව්ව දකින්න එක. මොකද ඒ චිත්තක්ෂණේ රහත්. දකින්න ඕනේ නම් එක චිත්තක්ෂණයක් ඉන්න ගමන් කන්නාඩි දිහා බලන්න බලන්න බෑ. මේ චිත්තක්ෂණේ මම දැන් මෙතන කියන බලන කෙනෙකුට කන්නාඩි බලන්න කියව මේ චිත්තක්ෂණේ කැඩෙනවා. එච්චරයි. පිට බලපු ගමන් මේ සතිය කැඩෙනවා. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ හම්බෙච්ච ටික සමාදන් වෙලා ඒ කට්ටිය හිටියට අපිට ප්‍රශ්න නැහැ. හුඟක් හොඳයි. ලෝකෙට සාන්තියි. නමුත් ඒ කවුද මම rahat උනා නැහැ කියලා කියන්නේ මේ ඩිග්‍රී දාගන්න හදනවා. එහෙම නැත්නම් මේ මාන්නකාරකම කැද කරන්න හදනවා. මේකේ අනිත් පැත්ත තරුවචනanse සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට ගම්ක චිත්තයක් හෝ මාර්ග චිත්තයක් පහළ වුණා නම් ඵල චිත්තයක් පහළ වුණා නම් ඒක නොකිය ඉන්න බැරි ගතියක් තියෙනවා. අවබෝධයක් ඇති වුණා නම් ඒක මොනවා හරි ක්‍රමයකින් තව කෙනෙකුට අඟවනවා ඔබේ මහන්සියෙන් මහන්සියෙන් දෙපා. උඩට සැප ගමනක් තියෙනවා. ඍජු පාරක් තියෙනවා කියන එක කියනවා. ඒක නොකිය ඉන්න බෑ ඒක මානවයාගේ වාසනාවක්. ඒ මිස මේ කියාපාන රහතන් වහන්සේලා හරි මේ දකින්නකොට මයි ළඟ නිකම්ම ඇඟේමයි ඉස්මයි වෙලා හිටනවා කරප්පන් වෙනවාට මට පෙන්වන්න බෑ ඇත්තටම මං ඒ වගේ රහතන් වහන්සේලාට බැනලා පව් කරගෙන තියෙනවන් දන්නෙත් නෑ පොදු මට්ටම තමයි කවුරු හරි ක්ලේම් කරා නම් මම අහවලයි කියලා මගේ ලයිස්තුවේම නෑ එහෙම කෙනෙක් ලයිස්තුවේම කපනවා ඒක නිසා ඔය පිස්සෙක්ගේ පොත් කියවනවාම මේ රාජනිෂ්ගේ ඉතිහා කියලා තියෙනවා මට දුන්නොත් මේ සරුවච්චන් වහන්සේ කියලා එක්කෙනෙක් රහතන් වහන්සේ කියලා එක්කෙනෙක් අනෙක් මනුස්සයා අමු පෘතජ්ජනියෙක් කියලා. ඔබ කවුරුත් එක්කද කතා කරන්න කැමති කියලා. මම කවදාකවත් රහතන් වහන්සේගෙන් මිනිත් එක්ක කතා කරන්න යන්නේ ඌ එකමයි කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් අර පිස්සට දූපහම මේ කියපේක නෑ කියනවා හරීම ජොලි උත් එක්ක කතා කරන එක නිසා මම නිතරම කැමති ඒ පිස්සෙත් පිහට්ටෙත් එක්ක කතා කරන්න ඒ නිසා ඔය ඔළුව නරක කරගත්ත කට්ටියත් එක්ක එච්චරම තද සම්බන්ධකමක් අවශ්‍ය නෑ ඉතින් ඒ නිසා හරිය ආසයි මෙවුවා දැන් මීත්‍රි ගලිමුත් ඒ වගේ වැඩ වෙනවා අපිත් ලිව්වා මේ ළඟදී පොතක් ඒකෙත් ඔයගෙට ඒක ඇදලා යනවා කියන්නේ බුදුම විදිහට විකිනෙන්න පටන් අර ගන්නවා. නිකන් දුන්නත්. මොකද මිනිස්සු ආසයි රහතන් වහන්සේ නමක් දැකලා වැඳලා පින් කර ගන්නවා. තමයි රහත් වෙන්න කැමති නැහැ. ඒ ඒ ඒ පින් කරන්න හදනවා කියන්නේම අවචාවට ලක් කරගෙන තමන් හීනමානයකටපත් කරගෙන අර කද්දාකත් විපස්සනා හරියන්නේ නැහැ. විපස්සනාට දැඩි කුසල ඡන්දයක් අවශ්‍යයි. මම රහත් වෙලා ඉන්නේ දන්නේ මම ඒක හෙලි කරගන්න ඕනේ. අනුන් ගැන හොයන්න යන්න යන්න හුඟක් වෙලාවට වෙන්නේ Taman අවචාවට ලක් වෙනවා. අවතක්සේරුවට වැටෙනවා. ඒ නිසා නිකමට හිතාගන්න මනු බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයේ සහ චන සම්පත්තිය ලැබුණා නම් අපි උපතින්ම රහත් වෙලා ඉන්නේ කියලා හිතාගන්නවා. පුළුවන් නම් ඒකට සමාදන් වෙන්න. කට්ටි නැගිටලා යයිද කියලා මට ෂුවර් නෑ. <laughs> එහෙම කිසි කෙනෙක් හීනකින්වත් හිතන්නේ මා තුල නිවන තියෙනවා කියලා. මේක මේ කොහේ හරි කියනවා කියලානේ අපිට උගන්ලා තියෙන්නේ. සරුවචනාංශේ පැහැදිලිවම දේශනා කරනවා පබසරමි දම්බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං තං අසුතෝතු පුතුජනෝ නප්පජානාති තස්ස අසුතෝතු පුතුජනස්ස සමාධි භාවනා නැතිති වදම් මහණිය හැම කෙනාගේම හිත ප්‍රභවයක් ප්‍රභාස්වරයක් අර පිට තියෙන කුණු ටික පේන්නේ ඒක අල්ලගෙන කතා කර කර හිටියද කවදා හෝ තමන්ගේ ප්‍රභාස්වරය එහෙම නැත්නම් මේ මූල ප්‍රභවය දැක්කනම් එයා මේ කුණු ටික ගැන උච්චර තකන්නේ නමුත් මේ ආධුනිකයා දන්නේ පෘථග්ජනයා අසුත පෘථග්ජන දන්නේ ඒ නිසා කොච්චර භාවනා කරත් එයා භාවනා කරන්නේම මම නොදකින් ඔබ දන්න දෝමකින් මම නොදකින් නොදක නොබෝත අනිච්ච දුක්ඛ අනාත්ම අනිච්ච දුක්ඛ අනාත්ම කේසාලෝමන කාදන්ත කේසාලෝමන තමන්ම ප්‍රතික්ෂේප කරගන්න එකම තමයි කරන්නේ ඉතින් ඒකෙත් තියෙන්නේ ඒ තව පුංචි සමීකරණයක් තියෙන එකට ඒ බෞද්ධ දෙමව්පියන් ජාතකෙත් යායට විතරයි ওই හුනියම තියෙන්නේ. බෞද්ධ නොවන අයට කිසි ප්‍රශ්නයක් නැහැ මේකයි කරන්න ඕනේ කිව්වොත් උඩක් ගාලා කරනවා, ඩක් ගාලා ප්‍රතිඵල කියනවා. බෞද්ධයෝ දැන් ඉපදුනාට පස්සේ අපි අපි විහිං අර නිකන් නරපණෝ කරලා අසුචි වල කියන නරපණෝ කරන අපි ළඟ එහෙම කරන්න බෑ කියන අදහස තියෙන ඒකේ ප්‍රථම ලක්ෂණ තමයි බාහිර ඉන්නේ සාරවත් මහන්සිලා ගැන හරියට උනන්දු කරනවා. ඒ කාගවත් ළඟ නැති ගුණයක් හැම කෙනෙක් ගාවම තියෙනවා. නමුත් ඒක වෙන්නේ අර මම දැන් මෙතන කියලා දැනගන්න තියෙන චිත්තක්ෂණේ කඩනවා කියන තැනින් විතරක් ඔය තර්ක කරලා ගරුතර ස්වාමීන් වහන්සේ මා මෙතෙක් කල් පුරුදු කර සිටියේ ආනාපාන සති භාවනාවයි. ඉතා ඉක්මනින් මගේ හුස්ම රැල්ල සංසිඳී සිත එකඟ භාවයට පත්වේ. මෙසේ වේලාවක් ගත වෙද්දී හදිස්සියේම ඉතාමත් සුළු මොහොතකට ශූන්‍ය බවක් සියල්ල නොදැනී යන බවක් දැනේ. ඒ නින්දට වැටීමක් නොවන බවද හොඳින් තේරුම් ගැනේ. මෙම අවස්ථාව කීප විටක් අත්දැක ඇත්තෙමි. මේ අත්දැකීම කුමක්දයි පැහැදිලි කර දෙනු මැනවි. මගේ භාවනාව දියුණු කිරීම සඳහා ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කර දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ අපි සාමාන්‍යයෙන් ගත කරන එදිනදා ජීවිතයත් එක්ක ඔය කියන ඒ ශූන්‍ය தත්වෙට ගියාමයි කෝකද වඩා හොඳයි කියලා තමන්ගේ හිත බාරගන්නේ. එහෙම නැත්නම් තව පොඩ්ඩක් ධෛර්යයක් දෙනවනම් ආතතිය අසහනීය අඩු වෙන්නේ දුක දරති අඩු වෙන්නේ ඒ ශූන්‍යතාවයේ ඉන්නකොටද නැත්නම් මේ එදිනදා ජීවිතේ ඉන්නකොටද කියලා මම මේ ලියුපෙක නැයි දැනගන්න කැමතියි. ඒක තමයි ඉදිරියට තීන්දුව කරන ඉදිරියට යන එකට කමඨාන සුද්ධ කරන දින වාක්‍යය. කැමතිද ඒ ලියුපෙක නම් තමන්ගේ මතිය අගේ ආඩම්බරේ විස ගන්න. මගේ ප්‍රශ්නේ ආනාපානෙ පේන වෙලාවෙද Tamanට හිතට සාන්තියක් අසහනේ තොරගතියක් ආතතියක් තොරගතියක් තියෙන්නේ එහෙම නැත්නම් අර චිත්තක්ෂණයේ තුලද කියලා වඩා Tamanට දුක අඩු දරතේ අඩු අසහනේ අඩු ආතතිය අඩු කොයි වෙලාවෙද කියලා ඒකට හේතුව ඒ මොහොත වශී කරගෙන නැහැ තාම. ඒ පොත සිද්ධි කරගෙන නැහැ. ඒ නිසා ඒක ටික වේලාවක් ඇසුරු කරන්න දෙන්න ඕනේ. හිතට ඒකලා බලන්න ඕනේ මේ එදිනදා ජීවිතය ගත කරනකොට මම අසහනශීලී. එහෙනම් තමයි චිත්තක්ෂණී ඉන්නකොටද කියලා. අර කෝඩු ගති කෝලු ගත නිසා ඉස්සලා ඉස්සලා දකින්නකොට ඒකම අසහනයක් වෙනවා. මොකද ඒ දන්නේ නැතිකම නිසා. ඊට පස්සේ කියනවා ඒකට බුදුරජාණන් කියන්නේ ආසේවන ප්‍රත්‍ය. යන්තම් ඇසුරු කරලා බලනවා. ඊට පස්සේ ඒක අසහනේ අඩු කරන සුළු නම් භාවනා කෘත්‍ය කරන්න කියලා. ඒකම වඩන්න කියලා. වඩනකොට වඩනකොට තමන්න තේරෙනවා මේ ගත කරන ජීවිතේ ඉන්නකොට තියෙන අසහනයත් ඒ වගේ තියෙන චිත්තක්ෂණත් අසහනයත් කායින්වත් අහලා වැඩන්නේ තමන් ජීවිත බුද්ධියෙම එහෙම නැත්නම් චරිතයෙන් සපේලාම කියන්න ඕන. කිව්වට පස්සේ අසහනේ අඩුවේකට දුවව ගන්න එකයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දුක නැති කරනවා කියලා කියන්නේ. මේ දුක කියන එක බුදුරජාණන් වහන්සේ වර්ණනගන්නේ බොහොම සරල දෙයකින් අසහනේ සහ ආතතිය. ධරතේ පරිලාහ කියන වචන දෙක පාවිච්චි කරලා තිනවා. ඒ නිසා මොන වැඩේ කෙරුවත් අසහනේ වැඩෙනවා නම් අපාය තමයි. ඒකට අපායට වෙනම යන්න ඕන කමක් නැහැ. මෙලොවම අපාය. එහෙව් අපායක එක චිත්තක්ෂණයක් හරි. ඒ අසහනේ නැහැ කියලා ඒ ඒ ඒ කෙනාටම තේරෙනවා නම් ඇත්තට මේක ඒ කෙනාගේ දක්ෂකම නෙවෙයි බුදුහාමුදුරනේ දක්ෂකම. ධර්මයේ දක්ෂකම. බුදුහාමුදුරෝ ඒ කෙනාගෙන් උදව්වක් ඉල්ලනවා. මේක හොඳට වෙන් කළ දැනගනින් කෝකේ දසහනේ වැඩි කෝකේ අඩු අඩු පැත්තට යනවා කියන එක ඕනේ අම්මා කෙනෙක් දරුවෙකුට කියනවනේ ඕනේ අනුකම්පාව ඇති කෙනෙක් අනික් කෙනාට කියනවනේ ඒක බුදුහාම කියන්නේ මම කරලා දෙන්නම් කියන්නේ දැන් දන්නවනේ පාර වැඩි කරන්න ගියාට පස්සේ තමයි තේරෙනවා ටික ටික ටික ටික යනකොට මේ ලෝකේ කොච්චර අසහන දාන්ති දේවල් තිබුණත් එකක් තමයි ඒ සියල්ලම මනාපෙන් ඇදලා ගත්ත දේවල් ඒ සියල්ල අතහැරුවාට පස්සේ ඔන්න මනාපම අඩු සමාවෙන් අසහන අඩු දරතාඩු තත්වයකට එනවා. ඒක නිසා එතෙන් යන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවොත් බුදුහාම නික්කන් හිටපන් කියන. නික්කන් හිටපන් කියන. නික්කන් හිටපන් කියන මොකාටවත් ඇහෙන්නේ නැහැ. තටමඬ ඕනද කියලා අහනවා මම විටමින් B බොන්න ඕනද කියලා අහනවා මම මොනවද කරන්නේ බුදුහාම කියන නිකන් හිටපන් මිනිස්සු කොහොමදක්වත් බෑ. සුම්මයිද කියලා කියනවා. just being කියනවා. මොන භාෂාවෙන් කිව්වත් කරන්න බෑ. ඉතින් හිතන්නේ මේ චිත්තක්ෂණවත් අත්දකපු නැති කෙනාට ওই පණිවිඩය කොහොමද දෙන්නේ කියලා. අපි මේ රැට් රේස් එක වැටිලා කරපු හැම දෙයකින්ම අසහනෙ නෙවෙයිද හම්බෙලා තියෙන්නේ. තාම හම්බෙච්ච නැති කට්ටියට තාම ඒක තේරිලා නැතුව ඇති. හම්බෙච්ච කෙනාට තේරෙනවා මේක කක්ක බෙට්ටක් විතරයි. අත ගෑවොත් ගඳයි. ආයක හොදලා ගන්න දෙයක් ඕක ඇත්තේ නැහැ. ඒක තු කරපො නැති කෙනාට මේ ප්‍රශ්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ මෙහෙම උදාහරණයක් කරන බොහොම බොහොම ලස්සන එකක්. අවුරුදු 6ක් වෙනකන් ළමයාට අසහනේ නැහැ. අවුරුදු 6ක් වෙනකන් ළමයාට ආතති නැමති එක වැඩක් නෑ යා දන්නේ. ඊට රහතන් වහන්සේ කියන්න බෑ. යාට චරිතයෙන් සම්පාදනය කරන්න බෑ. චර්යාය අපදානය සම්පාදිත කරගෙන සබුදුනන්සේ යාට රහතන් වහන්සේ කියන්නේ අපි ඇති වෙන්න පරිපු කාලනේ තියෙන්නේ. අපි දන්නවනේ එකතු කරපු හැමදේම අසහනේ. දැන් බුදුරජාණන්සේ දෙනවා කපන ක්‍රමයේ මේ ඒකට කියනවා මේ මෝහ පටල කියලා කෙපොඩ පෙන්නම්බට බේනවනේ. ප්‍රතිපදාවෙන් උතෙන් යන්න පුළුවන්. ඒක කරපන් කියනකොට දැන් මම මොකද්ද කරන්න ඕනේ? නිකන් හිටපන් මිනිස්සු. Just being. සුම්මයිරි. ඔනේ කවදාහකවත් ඇහෙන්නේ ඒකට බීරි. ඉතින් අහනවා මේක මොන සමීකරණේ දාන්නද මේකට මොන කර්ම කරන්නද? ඉතින් කියනවා හරි ඔක්කොම කර්ම වලින් එන්නේ අසහනේ. නිකන් හිතපන්. ඕන දෙයක් යන බුදුහාමුදුරුවෝ ඕක විතරක් නම් කියන්න ඉන්න එපයි කියලා කියදරනවා. කිසිම කෙනෙකුට බෑ. ඉතින් ඒක ඊට වැඩි තාම භයානකයි. ඔය චිත්තක්ෂණේවත් ජීවිතේ එක චිත්තක්ෂණයකටත් විඳපු නැති කෙනෙකුට කොහොමද බුදුහාමුදුරුවෝ කොමියුනිකේට් කරන්නේ? කවදාවත් බෑ. ඒ නිසා මේක නා දැනගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ පින නිසා අකුණු විදුලියක් ගහන වෙලාවක අපිට පාර පෙනුනා වගේ පාරට පේනවා. දැන් මේක බහුලීකත වෙලා නැහැ. නැත්තම් භාවිතා වෙලා නැහැ. ඒකටත් උදාහරණයක් කියනවා. එක සැරයක් ඕ ඒක දැකපු කෙනාට ඒක නැවත ලබා ගැනීමට තියෙන probability සම්භාව්‍යතාවය වැඩි. එයාට තමයි බුදුරජාණන් ශ්‍රී තල්ලුව දෙන්නේ. මොකද අනික කට්ටිය ගහුවට ගහුවට තමයි පොට්ට chance එක වැඩිලා නැහනේ. මෙයාට පොට්ට වැඩිලා තියෙනවා. එයා කියන්නෙත් නැහනේ. උග වෙලාවට ඒක කියන්න දන්නේ නැහනේ. කිව්වට බුදුරජාණන් කතා කරලා දැන් උඹට තේරෙනවනේ. ඊට පස්සේ බුදුහන්සේ පන්ති කවුරුත් යහපත් බලන්නේ උඹ හරි දැන් උඹට තේරෙන දැන් ඔක වැඩි කරන්න මොකද කරන්නේ? අනේ ඔබ වහන්සේට තමයි කියන්නේ කියන්නේ නෑ නෑ මයි ළඟ මොකුත් නෑ මොකද්ද කරන්න ඕනේ අතින් ගිය වෙලාවේ මොකුත් නොකර සිටීමනේ අපි කරන්නේ ඉතින් ඒ කලාව ඩීලර්නින් ප්‍රොසෙස් එක unlearning process එක deconditioning කියන එක ඇඟෙන් ඇට ගන්නවා අමාරු painfully slow නමුත් එයාට කියන්නේ මොකද? එයා එක සැරයක් විඳලා තිනවා. එයාට කියන එකේ තේරුමක් තියෙනවා. කවදාකවත් විඳපු නැති කෙනෙකුට වැඩිය. විඳින්න නැති කෙනෙකුට මේ හීනයක් නෙවෙයි විතර කරන්න හදන්නේ. ඒගොල්ලෝ කියන්නේ මේ කුණු සංසාරේ කවද්ද ස්වාමීන් එක චිත්තක්ෂණයක්වත් එම අසහනේ නැති එකක් කියලා අපි තර්ක කරනනේ ඇත්ත ඒ කතාව ඇත්ත. මොකද මේ දැක්කට පස්සේ ඒක බහුලීගත කරන්න සමාධිස්සච නිමිත්තක් ගාහියෝති කියලා බුදුහන්ස සඳහන් කර තිබෙන විචිදී නිමිටි අරගෙන ඉව නැවත නැවත සපෙලා දීලා ඒකට ඇසුරු කරන්න දෙන්න. දැන් ඇසුරක් තියෙනවා ඇත්තටම ආසේවන ප්‍රත්‍ය තියෙනවා භාවනා ප්‍රත්‍ය කරන්න. එතකොට එහෙම ඇහුවොත් එීම අනිත් තභාවගේ සුභ සිද්ධිය පිණිස එවැනි දෙයක් නැවත කිරීම සඳහා තමන්ගේ දැනුමෙන් කියනවනම් මොන වගේ දෙයක් කරුවොත් හොඳයි කියලාද හිතෙන්නේ. එවැනි තත්ත්වයක් නැවත නැවත ළඟා වීම හොඳයි කියන පදනමේ ඉඳලා අපි කොහොමද ඒක දෙගුණ තිගුණ කරගන්න මොකද්ද කළ යුත්තේ? ඒ භාවනා කරනකොට අනුග්‍රහ පහක් තියෙනවා. සීලානුගහිතේ දෙන්න, සුතානුගහිතේ දෙන්න, සාකච්ඡානුගහිතේ දෙන්න, සමතානුගහිතේ දෙන්න, විපස්සනානුගහිතේ දෙන්න. දැන් දැන් අනිවාර්යෙන් තන දන්නවනේ. ඒ බලන්න මේ සීලය තව වැඩි කරලා බැලුවොත් මේක ලේසිද? සූත්‍රමය ඥානෙ වැඩි කරලා බැලුවොත් හැබැයි මේක නාස්ති කරන එක නෙවෙයි. ධර්ම සාකච්ඡා කරන එක ලේසිද? සමත වහනා කරන එක ලේසිද? විපස්සනා භාවනා කරන එක මේ අනුග්‍රහ පහ ඒක සාසනෙ කරන සේවයක්. තමනුත් හරි පහට දාගන්න අතර ශාසනික සේවයක් ඊට පස්සෙන් කරන්න තියෙන අනිකුල්ල මේ ලාභ සත්කාර සම්මාන දී ලෝක හම්බ කරන්න දඟලද්දී තමයි පුළුවන් තරම් බලනවා චිත්තක්ෂණයක් හෝ වැඩිපුර සිල්පද සුතමේ ඥාන සාකච්ඡා ඥාන සමත විපස්සනා වඩන්න. එයා ළඟ දිගේ ඉහළට යන කෙනෙක් කියලා කියනවා ඊට පස්සේ. තේරුණා වගේ නිකන් ඔළුව අනන. තේරුණා කියලා හිතනවා. ඉතින් ඔය නම් මනම් මොකක්වත් ඕනේ නැහැ. බලලා මැට්ටෙන් හරි ගමන් නැහැ. මීයෝ අල්ලනවා නම් එච්චරනේ කරන්න ඕනේ. ගරු ස්වාමින් වහන්සේ නිවසේදී භාවනාවේ යෙදී සිටියේදී මාහට පහත සඳහන් අත්දැකීම ලැබින මගේ කය ඊතා වේගෙන් කම්පණය වන ස්වභාවයක් සමගම තදින් තෙරපන ස්වභාවයක් දැනුණා. ටික වේලාවකින් මේ දැනීම සමගම කටින් එළියට හුලං විදින බවක්ද ඇති වී ස්වල්ප වේලාවකින් වතුර මලකින් වතුර එළියට විදින ස්වභාවයක් දැනුණා. දැනීම් සියල්ලම නතර වූ විට හොඳින් පරීක්ෂා කළත් ඇඟ වතුරෙන් තෙමී නොතිබිනි. මේ සාමාන්‍ය අත්දැකීමක්ද කරුණාවෙන් පහදා දෙන්න. මම හිතන්නේ අපි ඔය කැලිබාක අන්තිම දවසේට ඉස්සලා දවසේ ওই වගේම වார்த்தාවක් ওই විජේ මහත්තයාම කිව්වා. භාවනා කරනකොට එක එක එක එක ධාතු ගුණ පෙන්වන්න පටන් ගන්නවා. කම්පන චංචල වැగిරෙන බව, උණුසුම් ගති, කම්පන ගති. ඒක කිසිසේත්ම පාලනය කරගන්න බෑ. ටොනාඩෝ එකක් වෙනා වගේ යනවා. ගිනි කන්දක් කරකවනවා ගිනි ගන්නවා. එනතන කරකෝලා තාරිනවා. එක පැත්තක් රත් වෙනවා. එක පැත්තක් සීතල වෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙනකොට කාය ආසාව තියෙන එකන ධාතු ලක්ෂණ වල ගති ස්වභාව භාව දැනගන්නව වෙනුවට කය ගැන ආස වෙලා බය වෙනවා. මේ ධාතු ගුණ පෙන්වන්නේ ඒ පෙන්නන ධාතුන්ගේ ස්වභාව, ගති, ලක්ෂණ, ආකාර සංඨාන බලන ගතියට ගියොත් යාට කය අමතක කරනවා. ඒකල පෙන්වන මේ කයේ පෙන්නනවා දැන්. මේ වැగిරෙන ගතිය. මේ කම්පන චංචල ගතිය, මේ ප්‍රසාරණ වෙන ගතිය, මේ ඇකිලෙන ගතිය, මේ බර ගතිය, මේ හීතල ගතිය කියලා. ඉතින් ඒක දිහා බලන්න ගියොත් මේ කය කියන වේදිකාවේ ධාතුන් හතර රංගනය කරනවා. දැන් හිතමු අපි මෙයා මේ දෘෂ්ටි කෝණය අරගෙන මේ උද්වේගයකට අවස්ථාවේ දැක්කට පස්සේ එයා නිදාගන්න යනවායි කියලා. එහෙම නැත්නම් කොතන කට නිකන් වාඩිලා ඉන්නවා කියලා. ඔයව ඒ වෙලාවටත් තියෙනවා පොඩ්ඩයි තියෙන්නේ. ජීවිතය කියන්නේ ධාතුන්ගේ නාටකමක්. උත්සන්න වෙනවා කය දිහා බලන්න ගත්තොත්. ඒ නිසා අපි අනුන්ගේ කය දිහා බලනවා ඊයේ ප්‍රවෘත්ති අහනවා අරගෙන බලනවා මෙතන බලනකොට මේක මොකක්වත් පේන්නේ ඒ මොකද මේකට අපි වෛර කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්න මේ වර්තමාන චිත්තකයට වෛර කරන එක. ඉතින් අපි කවදා හෝ බුදුන්ට සරණ ගිහිලා මෙතන නම් ගැලවුම් මාර්ගයේ මේක බැලූ බැල්මට නම් එච්චර ප්‍රියමනාප సౌందර්ය සාන්ත සීතල නෙවෙයි. නමුත් මේක දැක්කේ බුදුන් නිසයි කියලා තේරුම් ගත්තොත් මේකට කියන ප්‍රතිපදාව කියලා. මේ දැක්කේ හිතේ කෙලෙස් අඩු වීම නිසා කියලා තේරුම් ගත්තොත් එයා තේරුම් ගන්න මේ කය කියන්නේ 13 4ගේ නාඩගමක් මිස ඒක ඒ ධාතු කිපෙන්න පටන් ගත්තොත් මට කරන්න දෙයක් නැහැ. මම කොච්චර එපයි කිව්වත් අහන්නේ නැහැ. හැබැයි කොච්චර එපයි කියවත් අහන්නේ දුන්න ටික දැකගැනීමේ හැකියාව සතිය කියලා කියනවා. එයිසයි ධාතු දඟන්න වෙලාවේ ඒක කට බඩ කන නාසය කියන්නේ නැතුව මේ කම්පන ගති චංචල ගති උණුසුම් ගති සිසිල් ගති නැත්නම් කම්පන ස්වභාව නැත්නම් කම්පන භාව කියලා දැක්කොත් හරියට මේ ඔක්කොම එකයි. එක්කෙනෙක්වත් ධාතුන් වශයෙන් සුවිශේෂී සැලකුම් වලට පත්ලා නැහැ. හැම කෙනා ළඟම තියෙනවා. බැලුවොත් පේනවා. මෙතෙක්ල් පේනුනේ නැත්තේ බැලුවේ නැති නිසා ඇයි බැලුවේ නැත්තේ වර්තමාන මොහොතේ ද්වේෂ කිරීම තමයි අපි මානව අයිතිවාසිකම කරගෙන තියෙන්නේ. ශිෂ්ට මිනිස්යාගේ ගණ්ඩම දෙයක් නේ. ශිෂ්ටයි කියන මිනිසයා මොනම හරි කාරණාවක් දාලා වෙන කෙනෙක්ගේ හිත හිතයි ඉන්නවා. ඊයේ ගැන හිතේ හිතයි ඉන්නවා. හෙට ගැන හිතේ හිතයි ඉන්නවා. අතන මෙතන ගැන හිතේ හිතයි ඉන්නවා. එයා දන්නේ මගේ මනස වර්තමාන මොහොත කොච්චර වෛර කරනවද කියලා. මොකද අභාග්‍ය සම්පන්න විදිහට වර්තමාන මොහොත කෙලින්ම ඉස්සරහට නෝ මරණ මොහොතේදී. එතකොට මොකද කියන්නේ? ඔබ මේ ජීවිතේ අවුරුදු 60ක් ජීවත් වුණා 70ක් ජීවත් වුණා මාව මගහරින්න හැරුවා. ඔබ ඒ සඳහා নানা ආකාර විනෝදාන්ත කරා. নানা ආකාර අගයන් ආඩම්බරයක් දුන්නේ ඔක්කොම ඉවරයි දැන් මොකද කියන්නේ? ඉතින් මැරෙනවා. මැරෙනවා. දන්නේ මනුස්සකම කියන්නේ මේකයි කියලා. ඉතින් ඒ නිසා භද්‍ර යවුණේ කලු කෙස්ටිබියදී ජීවිතේ ප්‍රථම යාමේදී මේ කියන්නේ ධාතු හතර කියලා දැනගත්තොත් මං හිතන්නේ යාට ෆිසික්ස් PhD එකක් නැති වුණාට ධාතු මනසිකාරය පිළිබඳ අවබෝධයේ කිසිම බාධාවක් නැහැ. ෆිසික්ස් ඩිපීඩියක් තිබුණා ටිකක් බාධා වෙයි කියලා විතරක් නම් මට කියතයි. මොකද පන්ති කාමරේ අපිට උගන්වන පචකන්දරව දිහා බලනකොට මේ එකක්වත් අත්දකලා නැහැ. ඒක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දාලා අනිවාර්යයෙන් ෆිසික්ස් බලන්නේ මොකද්ද පිට එකක් නේ. පොයින්ට් එක පොඩ්ඩක් අල්ලන්න. ෆිසික්ස් කියන්නේ මොන යන්ත්‍රෝපකරණ දැම්මත් බාහිරේනේ. ඉන්සයිඩ් නෙවෙයිනේ. අවුට්සයිඩ් නේ. කොහෙද කියලා කොහෙද කෙලවරක් එන්සා Fritjof Capra Tao physics කියන පොතේ ලියලා තිනවා ෆිසික්ස් සදා අනාතයි මොකද බාහිරේ හොයලා කෙලවරක් කරන්න බෑ ඇතුළතත් බැරි වෙන්න ඉඩ තියෙනවා පිස්සන්ට සහ ලෙඩුන්ට ඒගොල්ලන්ට බය උපදිනවා පිස්සුනේ වෙන්න ලෙඩුන වෙනනම් ඇතුළට ගියොත් දවසක කෙලවරක් දකින්න පුළුවන් ඒ දකින්න පටන් ගන්න තමයි මේ ධාතුන් කිපිච්ච වෙලා. හැබැයි කිපුනේ නැතත් හැම මොහොතෙම මේ ධාතුන් ක්‍රියාත්මකයි. ඒ නිසා අපේ ලොකු දාන්නේ බොහොම සරල භාෂාවෙන් පොතේ ලියලා තියෙනවා. සත්‍යවිසුද්ධි සහ විදර්ශනා මාර්ග පොතේ. යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ධාතුන් ග්‍රීක භාෂාව කතා කරන්නේ නැහැ. ඕගොල්ලෝ නම්බුකාර විදිහට සැලකුවත් ඉංග්‍රීසියෙන් කතා කරන්නේත් නැහැ. සිංහලෙන් කතා කරන්නේත් නැහැ. ධාතුන් කතා කරන්නේ කම්පන චංචල වලින්. අපි ඒක දන්නේ නැහැ. මොකද අපි භාෂාවකට නැගී කළා දෙන්නේ. කවදා හරි ධාතුන්ගේ භාෂාව දැනගත්තොත් පිටසක්කලත් කතා කරන්නේ ওই මාධ්‍යයෙන්මයි. Taman ගෑනු කෙනෙකුණත් පිරිමියට කතා කරන්නේ toy මාධ්‍යයෙන්මයි. බුදුහාමුදුරන්ට කතා කරන්නේ toy මාධ්‍යයෙන්මයි. අපි ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගත්තා වගේ තමයි මේ ධාතු ගුණ මතුවෙනකොට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒකට කඩාපනින් නැතුව ශක්ති ප්‍රමාණේ වෙනදට වැඩිය ශක්ති ප්‍රමාණය මේක දිහා බැලුවොත් පළවෙනිම දේ තමයි මේ ඇඟ, කටපඩ, කය කියන එක පුළුවන් නම් අයින් කරලා ධාතු ගුණ වශයෙන් බලන්න. එතකොට තමයි තේරෙයි මේ සම්මුති සත්‍යයේ ඉඳලා පරමාර්ථ සත්‍යයට යනකොට අනිවාර්යෙන් පසුකල යුතු දොරටුවක් වෙනවා. කවදා හෝ ඕක තේරුම් ගත්තට පස්සේ ඕනම වෙලාවක තමයි මේ සම්මුති සත්‍යයේ ඉඳලා පරමාර්ථ සත්‍යයට යන්න පුළුවන්. මොකද මේ දෙගෙට්ටු අඳුරනවා. දැන් තියෙන එකට බිහිතිකාවක්. ඒක පුළුවන් තරම් කල්ලාතු අයින් කරගන්න. පුළුවන් තරම් ජීවිතේ කළු කෙස්ටි වීදි කරගන්න කියලා කියනවා. මොකද හුඟක් වැඩ ගන්න පුළුවන්. අවසරයි සන්නහස මම ආනාපාන සතිය පුරුදු කරමි. මට මේ දිනවල හුස්ම රැල්ලේ බිඳීම වරහන් ඇතුලේ පපුව ගැහෙනවා වගේ හුස්මේ ටකටක ශබ්දෙන් වන චලනයක් දැනේ. තවද මගේ හුස්ම රැල්ල සුදු පාට සුදු පාටට බීම බටයක්සේ දිස්වේ. ඒ ඇතුළතද රවුමට මෙන් වරහන් ඇතුලේ රූප කලාපද කියා නොදනිමි. කැඳී බිඳී යයි. ඔබ වහන්සේගේ දෙපා නොබැඳ කමටහනක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. ඔය මේක දිගටම බලන්න බලනකොට ඔකට සටහනක් ආකාරයක් නමක් දෙන්න ඉසල එක වෙනස් වෙනවා. මේක මෙහෙමද කියලා හිතන්න ඉසල එක වෙනස් වෙනවා. මේ ආකාරද කියලා ආකාරය දාන්න ඉසල වෙනස් වෙනවා. නමක් දෙන්න ඉසල වෙනස් වෙනවා. ඒකට කියනවා බලන දේ නම් කරන්න ඉස්සෙල්ලා බලපු දේ වෙනස් වෙනවා. ඒක කියනවා හටගන්න දේ ක්ෂණයකින් නැති වෙනවා කියලා කියන කතාවෙම ක්ෂණය තුල හටගන්න දේ නෙවෙයි නැති වෙන්නේ වෙන දෙයක් වඩටපත් වෙනවා. ඒ නිසා මේක දිහාම බලන්න පුළුවන් නම් Tamanne තේරෙයි මේකට මම විකල්ප දෙකක් කියන්නම් භාවනා නොකරන අයටත් ඒක අත්දැක ගන්න පුළුවන්. black and white television එකක් ඉස්සරහට ගිහලා dots හටනවා බලන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් dots වැටි වැටි තියෙනවා. එපා වෙනවනේ. ඒ වගේ තමයි ඒකට අපි මුස්පේන්තු කියනවනේ. ඒ තමයි අපි සත්‍ය දකින්න තියෙන අකමැත්ත. මේ එච්චරයි භවනා කරන අන්තිමට දකින්න හම්බෙන්නේ ඩොට්ස් ටික. එතන හොඳ තනකොළ පිටින් එක පැදුරක් දාලා උඩු බැල්ලෙන් බුදියාගෙන ඉඳ තමන් අහස දිහා බලන්න ওই ඩොට්ස් ඔක්කොම පේනවා. විවේකීව අහස දිහා බලන්න හිටියොත් නලියනවා පේන්න පටන්. ඉතින් අපි අතික පිහලා ආයෙ බලනවා. මොකද ඒකේ ගෑනු පිරිමි නෑනේ. ඔන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි මල් ගහක් වටේ ඇවිද ඇවිදින එකක් තිබුණා. ආ එහෙනම් මතක නැහැ කොච්චරලා බලන් හිටියද කියලා. මේකේ පේන්නේ පරමාතොල ගහම මේ කම්පන චංචල. ඒක නිකන් ෆ්ලක්ස් එකක්. ඒ කියන්නේ සන්තති සත්‍ය කියලා. පැවැත්මක් තියෙන. ෆ්ලක්ස් එකක් තියෙන. ඉතින් මේක හරීම කම්මැලි. මේකට තමයි අපි වෛර කරන්නේ. දවස පුරාම මේකට වෛර කරනවා. ඒ වෙනුවට නම් කළ හැකි, සටහන් දැකිය හැකි ආකාර දැකිය හැකි දේවල් ගන්නෙ මොකටද? නිත්‍ය සංඥාව ඇති කරගන්න. මේ ධාතුන් කැපී පේන විදියට මුරගාල පෙන්නනවා මේකේ තියෙන අනිත්‍ය සංඥාව. කොට නම් වණන් දෙන්න යන්න එපා. නම දෙන්න ඉස්සෙල්ලා මේක වෙනස් වෙනවා. ඒ නිසා කමඨහන විය යුත්තේ මොකද්ද? මේ පේන தത്വෙදී තව චිත්තක්ෂණයක් ඉදිරියට මේකට නම් වණන් දෙන්නේ නැතුව ඉදිරියට යන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා බලන්න එතකොට තමයි තේරෙයි ඒ සඳහා කළ යුතු ගමන තේරෙනවා. ඒක කවුරුත් කියලා දෙන්න ඕනේ මං පින් කරලා තියෙනවනම් මට මේ ධර්ම තේරෙනවනම් මට ආතති නැති කරන්න ඕන මේ පේන දේ තව එක චිත්තක්ෂණයක් ඉදිරියට පැවැත්වීම කරන්න. ඒක තමයි කමටහන්. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යෑමේදී නින්දට පත්වන ස්වභාවයක් වැටහි තිබේ. මෙම తත්වයේ පසුගිය මාස කිහිපය තුලම පවතී. මේ පිළිබඳව උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට පිරුවන් සරණයි. ඉතින් මම දැනගන්න කැමති මේ එදිනදා වැඩ කරනකොටද නිින්ද යන්නේ හිටගෙන භාවනා සක්මන් කරනකොටද ඉඳගෙන ඉන්නකොටද කියලාවත් අඩු ගන්න කියන්නේ නැතුව ආහසෙන් gediyenna වගේ මේ ඇඟට කඩා පයින්නකොට මම මොනවද කියන්නේද? මේ ඉඳගෙන භාවනා කරන මොකද්ද කර්මස්ථානේ කොච්චර බලනකොටද මේක වෙන්නේ මොකක්වත් නැහැ. නිින්ද යනවා කියන්නේ. ඉතින් ඒක මට තේරෙන්නේ නැහැ. මට කියන්න මේ මේ මේ පසුබිම. මට කියන්න මේකේ පදනම. එතකොට නම් මට තේරුම් ගන්න නැත්නම් මොනවෙන් බලලා කියන්න. ඕගොල්ලෝ හිතනවා නම් මට ඉදි බල ප්‍රාත්‍යහාරය දෙන කියලා thank you very much. හැබැයි නෑ. ඒව බොරු. මම ළඟ එහෙම කිසිම දෙයක් නැත්තේ නෑ. මට දෙන ලියලා තියෙන කොලේ ටික විතරයි මට ඇහෙන්නේ. ඉතින් ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව අපි කැන්ඩල් බාක් වල ඉඳද්දී දිගටම සාකච්ඡා කරා නඩුවකට නඩුකාරයට කොලයක් දෙනවනම් ඒ උසාවි භාෂාවෙන් ලියන්නේ නැතුව කුරුටු ගාලා දුන්නොත් නඩුව ඉසිකොල්ල නෑ ඩබල් ස්පේස් කරලා A4 paper එකේ මාජින් තියලා දුන්නොත් විතරක් නඩුකාරයා බලන්න ඉඩ තියෙනවා. හැබැයි ඒත් නොවෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව මේ මට නිින්ද ගියා මට බඩේලිය ගියා මට මේවා කිව්වට කොහෙන් හොයන්නේ ඉතින් මේ දවසේ නන් රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කරනකොට මොන විදියෙන්වත් මේක ගොනු කරන්න බෑ ඒක නිසා ධම්මසන්න පන්සලෙමයිත් එක තරහ වුණා මම නීතියක් දැම්මා නතර වෙලා භාවනා කරන්න එන්නේ නැත්තම් මං එන්නේ නැහැ ඊට පස්සේ කියලා. Residential retreat. මොකද එතකොට ගෑස් කුකර් එකේ දැම්ම වගේ දාලා තම්බනකොට බුසු බුසු බුසු බුසු ගාලා තැම්බෙනවනේ. වැහුම් ඇරලා තිබ්බොත් තැම්බෙන්නේ නැහැ. ප්‍රෙෂර් කුකර් එකනේ ගෑස් කුකර් නේ ප්‍රෙෂර් කුකර් එකේ. ගානට වේට් එක දැම්මට පස්සේ ඇටත් තැම්බිලා තමයි එළියට ගන්නේ. මේ කට්ටිය උදේට කණ්ඩත් ඕනේ, රැහැට කණ්ඩත් ඕනේ, ගෙදර යන්නත් ඕනේ. ඉතින් එතකොට මගේ මට අහුවෙනවා ග්‍රිප් එක. මේකලා අල්ලන්න බෑ. ඉතින් ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව කොහොමද වාතාව සකස් කරන්නේ කියලා මම නැවතත් කියනවා. කැනල් බාග් සංවිධානය කරපු ඒ සංවිධායක මණ්ඩලේ කායෙන් හරි අහන්න ඒ හැම CD එකකම පිටිපස්සේ ටෝක්ස් දෙකක් තියලා තියෙනවා. එකක් භාවනා කරන්නේ කොහොමද කියලා දෙක භාවනා කමඨාන් වාර්තාව ලියන්නේ කොහොමද කියලා. ඉතින් ඒක පොඩ්ඩක් කියවලා තියන්න දැන් මට දැන් කියන්න මොන භාවනාවක් කරනකොටද මේ නිින්ද යන්නේ කියලා. ගරු ස්වාමීන් වහන්සේ මෑතකදී මම අභිධර්මයේ ටිකක් ඉගෙන ගත්තේ මේ. එහිදී උගත් දෙයක් නිසා මට භාවනාව සිදුවන ආකාරය පිළිබඳව මෙසේ සිතුනේ. අපි භාවනා කරන විට චෛතසික යටපත් කිරීමක් කරන බවත්, ඉන්පසු චිත්තය මතුවන බවත්, ධානවලදී එම චිත්තේ එක් එක් අවස්ථා මතුවන බවත්ය. සමහර අවස්ථාවලදී භාවනාවේදී පෙර ආත්මය දකින බවක් සඳහන් වන නිසා එම අවස්ථාවන් මේ චිත්තය පිරිසිදු වීමේ තවත් එක් අවස්ථාවක්ද විපස්සනා කරන විට සිදුවන්නේ එම සිද්ධියමද මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නෑ අර මූලික ප්‍රකාශය වැරදි. එහෙම දෙයක් අපිට කරන්න බෑ. අපිට තියෙන ඇති හැටි දැකීම විතරයි භාවනා කරනවා. නරක යටපත් කරනවා මේක මතු කරනවා කියපු ගමන් අපි ಜಾතිවාදයකට සහ ෆන්ඩමෙන්ටලිසම් වලට වැටෙනවා. ඒ නිසා අභිධර්මයේ කියූප එකනාගේ මහන්ඳ මට තේරෙන්නේ අභිධර්මයේ මේමයි කියලා අනිවාර්යයෙන් මෙයා කියලා දෙයි. අභිධර්ම කියන්නේ ඒක නෙවෙයි. නිසා මේ ප්‍රකාශය වැරදි නිසා ඒක විස්තර කරන්න යෑමේ ප්‍රශ්න කරුගේ වැරදි මගේ අඟට වැටෙනවා. ඒ නිසා මම යන්නේ මේ විග්‍රහ කරන්න. ඊළඟට පොදු ධර්ම කරුණු පිළිබඳ ප්‍රශ්න ගරු ස්වාමින් වහන්සේ නාම රූප හරිහැටි පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මොකක් හරි අරමුණක් දෙන්න මට මොකේද නාම රූප ඉල්ලන්නේ? මේ මුඛේ නාම රූපද දැනගන්න කැමතියි. ඒක නැතුව මේ මේ අපි කතා කරන දේ මේ මේ સંદર્ભය කියලා කියන්නේ නැතුව මේ කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවර කරන්න. ඒ නිසා කරුණාකර ප්‍රශ්නේ මට කියන්නේ මොකද්ද මේ නාම රූප කියන එකෙන් අදහස් කරන එකට නිදර්ශනයක් දෙන්න කියලා. ඒක වඩා ලේසි මම හිතනවා. මෙන්න මේ නිදර්ශන කිව්වොත් මම හිතනවා මට මගේ දෙන හැටියට යන්තම් උත්සාහ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොකේ ඉල්ලනවද කියලා මම දන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විසින් මෑතකදී වරහන් ඇතුලේ පසුගිය දින කිහිපය තුලදී කරන ලද ධර්මදේශනාවලදී මාහට නොපැහැදිලි වූ දෙයක් ඇත ප්‍රශ්නය විඥාණය ඇති වූ විටදී ඉන්පසු ඇතිවන පස්සේ අවස්ථාවේදී ඉන්නනතුරු කර්මයක් ඇති නොවන තැනට සිත සකස් කරගත හැකි කෙසේද පස්ස අවස්ථාවේදී ඉන්හිහාට නොයවා ඉතින් නවත්වා ගත හැකිද? තෙරුවන් සරණයි. දැන් අපි එහෙම විස්තර කරගන්න හැදුවේ ස්පර්ශය ඇති වෙන්නේ ඉස්සෙල්ලා චක්කුංච පටිච්ච රූපේච උප්පත්ති චක්කු විඥානං කියලා විඥානය හට ගන්න ඕනේ. ඒ විඥානය හට ගන්නකොටම වේදනා සංඥා සංස්කාර ක්‍රියාත්මක වෙලා ඉවරයි. පස්සේ ඇති වුණාට පස්සෙත් ආයෙත් වේදනා සංඥා සංස්කාර ඇති වෙනවා. බුදුරජාණන්ගේ සියලු ඉගැන්වීම් තියෙන්නේ ස්පර්ශය ඇති වෙන්නේ ඉස්සෙල්ලා එනවා ගැන කලබල වෙන්න එපා. ඒක අසංස්කාරිකයි. පස්සේ ඇති වුණාට පස්සේ ඇති වෙන වේදනාව පිටිපස්සේ හොයන එක ඒවට නම් වනම් දෙන්න හදන සංඥාව එහෙම නැත්නම් ඒවා වෙනස් කරන්න හදන සංස්කාර වෙන හැටි බලන්න ඒකල පුළුවන් නම් ඒවා විනේනය කරන්න ඒවා අඩු කරන්න පස් සංසිඳවන්න සමතේකටපත් කරන්න කියන එකයි ඉතින් මේ කියලා තියෙන කාරණා වැටෙන්නේ නැත්තේ කාරණාව හරියට තේරුම් ගත්තේ නැති නිසා ඒ කාරණා තේරුම් ගත නැතුවට ඒක බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒක ධර්මයේ තඳහන් වෙන ඉතාමත්ම ගැඹුරු දෙයක්. අත්දකින්න බැරි දෙයක්. මූල ධර්මයෙන් විතරයි එතන යන්න පුළුවන්නේ. ඒකේ මූල ධර්මයේ තමයි වාසිනම් ක්‍රියාත්මක කරන්න දැනු නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. Taman ඉඳගෙන ඉන්නකොට වැටහෙන දේ කියන්න. එතකොට පුළුවන් ඒක සාකච්ඡාට ලක් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් භාවනා කරමින් සිටින අවස්ථාවකදී මරණයටපත් වුනොත් අවසාන සිත් පෙළ ත්‍රි හේතුක නිසා රහත් භවය ලබා පිරිනිවන් පානා බව මම ධර්මදේශනාවලදී අසා ඇත්තෙමි. ඒ බව පැහැදිලි කර දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අන්නේ ආම්දුර අල්ලගන්නේ ඒකලා අහගන්න. අනේ මගේ අඟට ඔය හේතු කරන්න වෙන්නත් එපා. ඒ ඒ ඒ හාමුදුරු අල්ලගෙන එක එක්කෙනෙක්ගෙන් බෙහෙත් අහන්නයි අනිත් කෙනගෙන් ප්‍රතිවාප අහන්නයි ගියාට හරියන්නේ නැහැ නේ. යාගෙම බෙහෙතයි ප්‍රතිවාපයි දෙකම අහගත්තා නම් ප්‍රශ්නයක් ඉවරයි. අනිත් එකේ ඇත්ත තමයි සංඝයා වහන්සේලා කියනවා ඉතින් අපේ කම්පැනි කෙනෙක් නේ. ඒ නිසා අපි උත්තර දෙන්න ඕනේ. අපි බજારගේ කෙනෙක් නේ. නමුත් මට එහෙම දැනුමක් නැහැ. ඒ නිසා මම මේ යටහත් පහත්ව කියන්නේ ඒ හාමුදුරන් කියන තවත් හාමුදුරු කෙනෙක් මට කිව්වා ඔබ වහන්සේගෙන් අහගන්න කිව්වයි කියලා ගිහිල්ලා අහගන්න. නැත්තම් කරන්න බෑ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ධාන ලැබීම සඳහා අදිෂ්ඨාන කිරීම සුදුසුද මෙම ක්‍රමයක් ලංකාවේ සමහර භාවනා මධ්‍යස්ථානවල අනුගමනය කරනු ලැබේ මෙහි නිවර්දිතාවය කුමක්දයි පහදා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි ඒක සඳහා ඒ සමත භාවනා පිළිබඳව හඳුන්වා ගන්නා ස්ථාන තියෙනවා දැන් නැත්තම් අහන්න මම කියලා දෙන්නම් ඒ කට්ටිය ළඟට යන්න මම පුළුවන් තරම් බලන්න විපස්සනාට ගන්න සතිය. සතියේදී ඔහොම එකක් කියන්න වෙන්නේ නැහැ මට. මට අදාහ ගන්න ඕනකමකුත් නැහැ. හැබැයි සමත භාවනකම වැරදි නිසා නෙවෙයි මම මේ කියන්නේ. මම මේ ශේෂ්ත්‍රය දන්නේ මේ මූලික උපදේශපන්ති අහන්න. ඔය අහපු බණ ටික අහන්නකෝ කන්දබක් කවදාකවත් ඒ විපස්සනා සමතේ පැත්තට යන ධ්‍යාන ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද මගේ විශේෂ ශේෂ්ත්‍රය නෙවෙයි. ඒ නිසා මට මේකට ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒ නිසා මට අවශ්‍ය නම් කාට හරි මං කියන්න මෙන්න මේ අසවල මන් දන්නවා සමත භාවනා කරන්නේ. අන්න එතෙන්ද ගිහිල්ලා මේක අහගන්නයි කියලා එහෙම නැත්නම් මට මගේ කඩේ ඒ බඩු නැහැ මට අල්ලපු කඩේ පෙන්වන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සිත හා සිතුවිලි අතර වෙනස කුමක්ද? ධාන හා සමාධිය අතර වෙනසක් තිබේද? ප්‍රථම ධානයේ නොවඩා සෝවාන් විය හැකිද? සෝවාන් වන අවස්ථාව Taman දැනගන්නේ කෙසේද? සෝවාන් වීම ධාන ලැබීම ගැන මුලා නොවි තමා විසින්ම දැනගත හැකි ක්‍රමයක් තිබේද? කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් නිවැරදිවම හඳුනාගන්නේ කෙසේද? තෙරුවන් සරණයි. මට කියනවා නම් ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළ හඳුනාගන්න හැටි මම ওই ප්‍රශ්න 100ටම උත්තර දෙනවා. මේ ආස්වාස කරනකොට ආස්වාසි මේ ප්‍රසවාසි නෙවෙයි. ප්‍රසවාස කරන මේක ආස්වාස නෙවෙයි කියලා හඳුනාගන්න ක්‍රමය කියන්නේ මේ වචන ටික දාලා මට මේ කියලා දෙතයි. ඒව නැතුව මේ අහසේ තියෙන චිත්‍ර අඳින්න මට බෑ. Tamange අත්දැකීමක් දුන්නොත් ඒ අත්දැකීම සහ ඒ වචන ටික පාවිච්චි කරලා මට මං උත්සාහයක් ගන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව මේ අපි වතුරටවත් බහින්න නැතුව මට මේ උගන්වන පීන නැටි උගන්වන්න කිව්වොත් මං කියනවා කරුණාකරලා ඉස්සලා වතුරට බහින්නකෝ කොට ඉඳගෙන පීනන්න බෑනේ අනිත් එක බැරි විලා හරි කොට පීනන්න කිව්වොත් එම අතපය කැඩෙනවා දම්බි ගහන්න කියලා දම්බි ගහන්න වතුරට බැස්සට පස්සේ නිසා තමන් බැස්සට පස්සේ පොඩ්ඩක් හරි භාවනා කරලා තියෙනවා මේ ඉඳගත්තාම මොනවද වැටෙන්නේ එතකොට බලන්න මම දැන් ඉඳගෙන ඉන්නවා පිට නෙවෙයි මේ දෙක වෙන් කරගන්න පුළුවන් ද කියලා මොකෙන්ද මම ඉන්නේ ආස්වාසේ ප්‍රසවාසේ නෙවෙයි. මම ඉන්නේ ප්‍රසවාසේ ආස්වාසේ නෙවෙයි කියලා වෙන් කළ දැන හැට මට කියන්න. මම මේ වම දකුණ තියෙන මේ ඉන්නේ වමේ. දකුණේ නෙවෙයි. මේ වමේ. එහෙම නැත්නම් මේ දකුණේ වම නෙවෙයි. ආන්න ඔය කතාව කියන්න කෙනෙක් උත්සාහ ගන්නකොට ඒ වචන හරහා ඒ අත්දැකීම හරහා නම් මට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. Tamange අත්දැකීම පොඩ්ඩක්වත් දෙන්නේ නැතුව මේ මූලධර්ම මෙතෙන්ට අරගෙන ආවට අපිට මේ වගේ විශාල සභාවක ගොඩාක් කාලය ගන්න බෑ. මොකද අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ සීමිත පොඩි වැඩකට. ඒක නිසා මම කරන්නේ මේ ප්‍රශ්න පැත්තකටම දාන එක. ඒක හොඳ නෑ. ඒ කියන්නේ අබෞද්ධ ප්‍රශ්නයක්වත් වැරදි ප්‍රශ්නයක්වත් නෙවෙයි. නමුත් මේක අපි කරන්න යන වැඩේ අපි වර නගලා තියෙනවා. ඒකට සම්බන්ධ දේවල් කරනවා මිසක් මේ ඔක්කොටම උත්තර දෙන්න බෑ. උත්තර දෙන්නත් මම වග වෙනවා. තමන්ගේ අත්දැකීම් පොඩ්ඩක් කියලා පටන් අරගන්න. එතකොට නම් මට ඒක දිගේ පොඩි පොටක් පාද ගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලය ලබා ගැනීමට නිතර පවත්නා ත්‍රිලක්ෂණ යෝනිසෝ මානසිකාර්යය පමණක් ප්‍රමාණවත්ද නැතිනම් දෛනික භාවනාව හා ධානය වැඩි යුතුද මාහට එදිනදා ජීවිතයේ මනස සතියෙන් සිත ගැන අවදින්න අනිත්‍ය හා අනාත්ම මානසිකාර්යය වැඩි හැක ඒ දවස පුරාවට පිහිටයි. නමුත් මා එකතැන වාඩි වී කරන භාවනාවක් නොකරයි. දවස මුළුල්ලේ සතියෙන් මනස ගැන යෝනිසෝ මනසකාරයෙන්ම වසයි. මේ පමණක් මාර්ගඵල අවබෝධිෂ්ඨ ප්‍රමාණවත්ද? ඔය ඒක වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් මේ අත්දැකීම ගැන මොකුත් නැහැ. නමුත් මං කියනවා වාඩි වෙන්න බැරි වුණාට මන් නැහැ. සක්මන් කරලා බලන්න මම වාඩි වෙලා නෙවෙයි ඉන්නේ කියන එක තේරෙනවද කියලා. සක්මන් කරලා බලන්න මම එදින්ද වෙන්නේ මේ සක්මන කරන්න පුළුවන්ද කියලා. ඒකත් මන්ද වැටහෙන්නේ කියන්නේ. එතකොට නම් කියත හැකි අපි ඇක්සලරේටර් එක පෑගුවාට ක්ලච් එක පෑගොට වාහනේ හරවලා තියෙන කොයි අතටද දන්නේ නැතුව පාගපුවා මොකද වෙන්නේ? මේ පැත්තට හරවලා තියෙන එකේ යන්න අරපුවාම ඒක අනිත් යන්න ඕනේ නැති පැත්තකට නම් පාගපු ගම යනවා ඒක. තුවක්කු ගස්සලා එල්ල කරලා තියෙනවා කියලා හිතන්නේ ට්‍රයිපොඩ් එකක් උඩ ට්‍රිගර් එක ගස්සන දිසලා කොහටද එල්ල වෙලා තියෙන්නේ කියලා දන්නේ නැතුව කොකා ගැසුවොත් ඒක විනාශයි. ඒ නිසා මේ කොහටද හැරලා තියෙන්නේ කියලා බලන්න අත්දැකීම ටිකක් ඕනේ. අපි ඉස්කෝලේ ඉන්න කාලේ හිටපු යාළුවෙක් උසස් පෙළට ආවේ. එයාගේ ගණන් සර් කිව්වලු දැන් ඔය අතර මන් තුවක්කුවක් දීලා. ඇය පින්නපු රාමුව පෙළක ඒ රාමුවේ ඉන්න මිනිස්යාගේ පපුවට වෙඩි තියන්න පුළුවන්ද කියලා අහනවා. ඔබ ඕක කියන්නේත් නැතුව නෑ කියන්නේ ගත්තකම අරගෙන වෙඩි තිබ්බොත් මොකද වෙන්නේ? මම යහනේ පුළුවන්ද කියලා. ඔබ ගත්තකම වෙඩි තියෙනවා. වගේ මේ තුවක්කුව අතට ආවුනොත් එහෙම එල්ලේ දන්නේ මිනිස්සෙක් අතට වර්ගේ නැහිනවා. නිකන් බලන්න ඉඳගෙන ඉන්න බැරිවල ප්‍රශ්නයක් නෑ. මම දන්න හොඳ දක්ෂ ගුරුවරු ඉන්නවා. මේ බඩේ දැවිලි ප්‍රශ්න නිසා ඉඳ ගන්න බෑ. ඒත් ඒගොල්ලෝ පැත්ත වැටිලා නැත්නම් ලණුවක් බඳගෙන ලණුව එලිලා එහාට මෙහාට යන ගමන් මනසිකාරය පවත්වනවා. අන්න ඒ වගේ පුළුවන් ක්‍රමයකට කරන්න. එම කරනකොට වැටහෙන දේ කියන්න බැරි නම් ඒ පණිදෙන් පණිවිඩය sannivedane වෙන්නේ නැහැ. මට sannivedane වෙන්නේ නැහැ. ඒකෝනේ මට අමාරුයි තව කෙනෙක් ගැන හදා බෙදා ගන්න. ඒ නිසා මේ කිසිම තැනක එදිනදා වැඩ කරනකොට හරි කමන්නේ මේ අනිත්‍ය අනාත්මය බල බල ඉනකොට හරි කමන්නේ පිඟානක් කෝපයක් හොදන මොනද වැටහෙන්නේ මොනද අත්දකින්නේ කොහොමද මේක චරිතයෙන් සපයලත් කියන්නේ කියන එක කියන්නේ නැතුව මේ ප්‍රශ්න ඇත්ත මේවා මේ භාවනාවට අදාළ ප්‍රශ්න නෙවෙයි ඒ නිසා මේවා අයින් කරපු ප්‍රශ්න අවසරයි සම්හස මනා සිහි කල්පනාවකින් තොරව ජීවත් වන්නකුගේ චුතිසිත කෙසේ වේද මට ඕනේ ඒක තමයි මනාව ජීවත් වෙන කෙනාගේ සීකල්පනාවේ චුති වෙන්න ඉසල තියෙන හිතක් කියන්නකො මට. එතකොට අරගෙන පොඩ්ඩක් හිතා ගන්න පුළුවන්. මේ දැන් තියෙන එක. ඒක නැතුව අර අන්තිම එක හිතන්න ගියාම ඔක්කොමලා හිතනවා ඔලිම්පික් ගහන්න පුළුවන් මේ chance එකක් දෙන්නේ නැහැ ආණ්ඩුව. දුන්නොත් නම් ගහනවා කියලා හිතානවා. නමුත් ඊදිස වෙලේ දුවල දිනපන්කෝ. දිස්ත්‍රික් තරගෙන් දිනපන්කෝ. ජාතික තරගෙන් දීලා උට ආණ්ඩුව දෙයි. මට බැරිද මේ වෙලේදී නන්දත් බෑ මොකුත් කරන්න මට කෙලින්ම ඔලිම්පික් ගහන්න chance එකක් දෙන්න පුළුවන් ගැහුවොත් නම් ගහනමයි කියලා කියන ඇත්ත කතාව. වෙන්න පුළුවන් නමුත් දෙන්නේ කවුද? ඉතින් ඒ නිසා මේ පුළුවන් වෙලාවේ චුති වෙන්නේ ඉස්සලා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤ තත්තම් පඤ්ඤායති කියන නිසා උපාදේ බලන්න අඤ්ඤ තත්ත්වේ බලන්න. එතකොට ටිටි ගැන බය ගැන තල අදහසක් ගන්න පුළුවන්. ඒකත් ඇත්තටම උපමානයක්. ඒ මුල් ටික දන්නේ නැතුව මේ ගැන හිතන්න හදනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේ මේකට කියන්නේ ඉක්මවා බලනවා කිය. අරමුණ ඉක්මවල බලනවා. එතකොට අහුවෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අවසාන ලිඛිත ප්‍රශ්නය ඇලිහිමයි ආදරයයි අතර වෙනස කුමක්ද? මේ බැඳවුම් කට්ටිය දන්නවා. ඒ කියන්නේ කොහොල්ලවලක් තියෙන ඔය ඇලෙන ගතිය. ඇයි වගේ ආදරයක් නැහැ. කාන්දන් වලක් තියෙන ඇලෙන තියෙනට ඒකේ ආදරේ නැහැ. බැඳපු කට්ටියට ඒ කොහොල්ල කලබ කොහොල්ල වගේ කලන්දම් වගේ එකක් නැහැ වෙනම මොකක්ද එකක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ භව රෝගය සදනා රෝග රූපෙට මත් වී ඇයි දවාලිකලේ ඇයි දවාලිකලේ කෝසපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ නිසා ආලේ කරපු කට්ටිය දන්නා දන්නවා ඒක. ආයේ කියහන්න දෙයක් නැහැ. ඉතින් ඒක දන්නේ නැත්නම් මොහිදින් පිග්ගේ සින්දු ආන්න. වැදගත් ප්‍රශ්නයක්. ඒක වැදගත් නැත්තේ නෑ. නමුත් මම කියන්නේ මේ අපි එකතු වෙලා තියෙන්නේ මේ සතිය කියන එක මොකීකට හරි යොදවලා සතිය වැටෙන්නේ කොහොමද අරමුණ වැටෙන්නේ කොහොමද කියන්නේ. ඒ නිසා ඒ නිසා මේ ප්‍රශ්න අයින් කරන්න මට අයිතියක් නැහැ. නමුත් අපි ගිවිස ගත්තා. වටිනා පිරිසක් එකතු වෙච්ච වෙලාවේදී අපිට වැටහෙන තේරෙන දන්න දෙමලයක් කතා කරනවා. මේවා ඕනෙම උත්තරයක් මට දෙන්න පුළුවන් කව කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කාටද පුළුවන් මේක උරගා බලන්න? මම බොරුවක් කිව්වත් ඇත්ත කිව්වත් හුස්ම ගන්නකොට බලනදී ප්‍රත්‍යක්ෂණය කළ හැකිනේ උරගා බැලිය හැකිනේ නිසා කරුණා කරලා මේ වගේ තැනකට ආවට පස්සේ මේ උදේ හම්බෙච්ච උපදේශ ටික රකින්න සීලය ගැන ඉතල එක චිත්තක්ෂණයක් පුළුවන් නම් වාඩි වෙලා සතිය පිටවන්න බලන්න ඒක ගැන විතරක් කතා කරන්නේ ඉවරයි. ප්‍රශ්න ඉවරයි. එතකොට ලෝකයක් තියෙන බුද්ධහම ඉගෙන ගත්තේ නැහැ කියලා ඔය විශ්වවිද්‍යාල තියෙන තරම් වල තියෙන උපාධි ගත්තේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේ දන්න දේ ගැන කතා කරන්න පුළුවන්. ඒ නිසා මම කියනවා හෙටත් එන්න හෙටත් ප්‍රශ්න ලියන්න. හැබැයි කරුණා කරලා අපි මෙතන ආවේ මොකටද කියලා ඒ මූලික දේ වටහා ගත්තොත් අපි අපිට ගෞරව කරා වෙනවා නැත්නම් අපි මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තියේදී අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න. ඒ නැත්නම් විසඳලා ප්‍රත්‍යක්ෂණය කරගන්න බැරි සාකච්ඡාවලට යන එකට මම පුළුවන් තරම් අයින් කළා දානවා. මොකද ඇත්තටම මගේ ඒකට උනන්දුකුත් නැහැ. දැනුමක් නැහැ මට. ඒ නිසා භාවනා කරලා වැටහෙන දේ ප්‍රකාශ කරන්න කියලා තමයි මගේ අවසාන ඉල්ලීම. ස්වාමීන් වාචික ප්‍රශ්නයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් ගෙදරදී ආනාපානසති භාවනාව වඩනවා. ඒ වගේම හුඟක් මේ සක්මන් භාවනාවත් කරනවා. සක්මන් භාවනා කරනවා කිව්වම මේ ඉතින් සක්මන් මළුවක වගේ නෙමෙයි මේ තියෙන අර මේ පාරේ අයිනේ තියෙන ඒ අද්දර දිගේ සෑහෙන කිලෝමීටර් දෙක තුනක් ඇවිදින ගතියක් තියෙනවා මගේ. ඉතින් එහෙම ඇවිදිනකොට මේ දැන් මොනවා හරි අසිත ගහක් හරි නවත්තලා තියෙන කාර්යයක් හරි දැක්කාම ඉතින් ඒක මේ හඳුන ගන්නවා අපි. ඒ කියන්නේ දැන් අර ඔක්කොම උනේ ස්වාමීන් වහන්සේ මාර විනිමාරන්ද සූත්‍රයේ අනිත්‍ය සංඥාව ඔහම කාලෙස්සේ මම ඒක අහා මෙව කරා. එතකොට අර ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්ංගමෝ කියලා අනිත්‍ය සංඥා සූත්‍රයේ කියලා කියන විදිහට දැන් අපි මේ දකින්න දේ අපි අඳුනගන්නේ ස්වාමින් වහන්සේ අනිවාර්යයෙන්ම අපේ කලින් තිබිච්ච පෙර ත්‍විත අපේ අත්දැකීමක් උඩම නිසා තමයි මේක වෙන්නේ ඒ ඒ තියෙන අත්දැක අපිට ඔක වැරදි විදිහට අඳුනලා දුන්නා නම් අපි ගහ දැකලා වෙඩි මොකක් හරි කියන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ තත්වය යටතේ මේ මේක මේ ඒ ඒ හඳුනා ගැනීම ඒ කැල අපි අතහැරියොත් එහෙම රූපයක් නැහැ වගේ නේ ස්වාමීන් වහන්සේ. ඒකද කියන කතාව. ඒකේ එච්චරම නෙවෙයි ඊට වැඩි පොඩ්ඩක් විස්තර තියෙනවා. ඉස්සලා කෙනෙක් අපි සාකච්ඡා කරනකොට කිව්වා ස්පර්ශය ඇති වෙන්නේ ඉතල ඒ ඒ අදාළ ශේෂ්ත්‍රයේ විඥානය පහළ වෙනවනේ දැන් සක්මන් කරනකොට අපි කාය කාය ප්‍රසාදයෙන් හිත පවත්තන්නේ වම දකුණ. එතකොට ඒ හිතට අපි කියන්නේ කාය විඥානය කියලානේ. දැන් රූපේ බලනවා කියලා කියන්නේ චක්කු ප්‍රසාදයේ හිත පයින්නවානේ. ඊට පස්සේ චක්කු විඥානයේ බවටපත් වෙනවානේ. එතකොට කයේ නෑනේ හිත. හිත අතෙන් ගිහිල්ලානේ. එතකොට ඇයි මේ කුසල් ඇති කරන්නා වූ මේ සක්මන අතහැරලා අර අකුසල් ඇති කරන්නා වූ රූප බලන්න ගියේ මගේ මන අපිටද? එහෙම නැත්නම් ඇබ්බැහියක්ද? කර්ම ශක්තියක්ද පෞරුෂත්ව ලක්ෂණයක්ද මනාපමනාපද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා අවංක යෝගාවචරයට මට ඕන කමක් නැහැ පිට යන්න යනවා එතකොට අපි හිතුවා ඔව් මේක වෙන්නේ කර්මෙට මේක වෙන්නේ අබ්බැහියට මේක වෙන්නේ පෞරුෂත්ව ලක්ෂණයට මේක වෙන්නේ මගේ රුචි අචුකම් වලට කිව්වොත් බුදුන්ස් කියනවා නියතගතික වාදයකට වැටෙනවා. කියන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ පෙර නිගමනයක් අනුව උඹට උඹට ෆ්‍රී විල් එකක් නැහැ. යන්න විල් එකක් නැහැ. ඒක නිසා එහෙම ගෙනාවා. ඔය කියන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ දෙයයන් වාසිකේ 90 තමයි කියලා 1500 වෙන වසර දක්වා විතර කතෝලික සභාවක ගෙනාවා. ඒතර ඇක්වයිනාස්තුමා මතක් කරලා කිව්ව නෑ නෑ මිනිස්සුන්ට කියලා විල් එක තියෙනවා. යාට යන එක වලක් කරන්න පුළුවන්. අපරම මෙතන ගන්න පුළුවන්. ඒ නිසා මේ දෙයයන් වාසික ඔක්කොම කෙරුවා කියලා කියන්නේ නැතුව අපි මේ ෆ්‍රී විල් කියන එක දුන්නොත් ඒ මනුස්සයාට කල යුත්ත නොකල යුත්ත පිළිබඳ අවබෝධ කරලා දුන්නොත් ඉගැන්වීම හරහා මනුෂ්‍යයාට සියල්ල සිද්ධ වෙන්නේ දෙයියන්ගේ මනාවට විතරක් නෙවෙයි සියල්ල සිද්ධ වෙන්නේ කර්මයට විතරක් නෙවෙයි කියලා එයාට තමන් ගැන තමන්ට ගොඩේන්න පාරක් පෑදෙනවනේ මේකට කැමති වෙන්නේ නැහැ බිෂොප්ලා ඊපස්සේ අක්වයිනතුම හරි ගුණවන්ත වනුසෙක් එයා කිව්වා අධ්‍යාපනය දෙන්න ඕන ඔක්කොම සිද්ධ වෙන්නේ දෙයියන්ගේ මනාවට නෙවෙයි කියලා ඉතින් ඒකට සභාවට සිද්ධ වුණා මේ දේව නිර්මාණය තුලට විල් කියන එක ස්වච්ඡන්දතාවය කියන එක දාන්න. දාලා ඇක්වයිනාස්තුමා කරේ අධ්‍යාපනය කියන එක ලෝකෙට අඳුල්ලා දුන්නා. ඒ නිසා කතෝලික සභාව අධ්‍යාපනයේ ප්‍රියාවසෙන් ගන්නෙ කත මේ ඇක්වයිනාස්තුමා. එතකොට පේනවා අපි යමක් තෝරනකොට අපේ කර්ම ශක්තිය රුචි අරුචිකම් මනාපමනාපත් වැඩ කරනවා. නමුත් හිත ගියාට පස්සේ නැවත අරමුණට ගැනීමේ ස්වච්ඡන්දතාවයකුත් අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අරක නැත්තේ නෑ. හැබැයි 100ක් නියත ගතික නෑ. ඔබට ආපහු මෙතන ගන්න පුළුවන්. ඒක ඡන්ද විරිය චිත්ත මීමන්සා කියන හතරෙන් කරන්න පුළුවන්. ඔබට කැමැත්තක් තියෙනවා නම් ආයෙ පයට හිත ගන්න පුළුවන්. විරිය තියෙනවා නම් මේ චිත්තය යනවා ගණන් ගන්න එපා. ඔබ ආපහු ගණන් කියලා විරිය මීමන්සාවෙන් කරන්න පුළුවන් ඒක. ඉද්ධිපාදේ. චිත්ත irdipaද අදිෂ්ඨාන කරන හිත යනවා කමන්නේ මම පුළු පුළුවන් වෙලා ගන්න තමීම සනුවනේ හොයනවා ඇයි මේ පයේ තිබුණ හිත රූපෙට පැන්නේ මුද රූපේ කෙලස් වැඩි පය කම්මැලි පය නීරසයි එකමනේ විචිත්තත්වයට පයින්න. ඒතකොට එයා දන්නවා මගේ හිත වැඩියෙන් පනින්නේ වැඩියෙන් කෙලස් තියෙන තැන. හැබැයි ඒකට මගේ හිත කියන්න එපා. මේ අපිට හම්බෙලා තියෙන මේ ඇම්බිගියුටි එකක් අපිට හම්බෙලා තියෙන ප්‍රශ්නයක් ඒකම කල්පනා කරනවා. ඉතින් එතකොට කියන්නේ ස්පර්ශය ලැබුවට පස්සෙත් මගේ පෞරුෂත්වයේ මගේ රුචි අසුකම් ඉදිරියට තියෙන කර්ම වලට ඉඩ තියෙනවා. එතකොට මේ ස්පර්ශයට ඉස්සෙල්ලත් යම් විචල සාධක වගේක් අපිට ෆිල්ටර් කරලා තමයි ඉවන්නේ තොරතුරු. ලැබුවට පස්සේ අපිට හසුරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා වේදනාපච්චය පසපච්චය වේදනාවද නැත්නම් වේදනාපච්චය පස්සද කියලා ගත්තොත් මේක දෙක දෙපැත්තට වැඩ කරනවා. අපි ඉගෙනගෙන තියෙන පස්සපච්ච වේදනානේ. දැන් පැය කමාරක් විතර ඉන්නකොට තේරෙනවනේ. පස්සපච්ච වේදනයිනේ දැන්. ඔය තමයි පස්සපච්ච වේදනාව කියන්නේ ඔන්න ඕක. දැන් අනිත් පැත්තක් තියෙනවා වේදනාපච්චය පස්සකුත් එනවා. ඒක ඒක විස්තර කරන්න බැරි නිසා ඒ කියන්නේ ඒක අයිතෙන් යන්න බෑ අපිට. මොකද අපි මේ වෙන්නේ ඉස්සෙල්ලා ත්‍රි පිටිපස්සේ කතාවක් කතා කරන්නේ. නමුත් සරුවචනාංශේ පටිච්චසමුපාදයේ පින්නොට රස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා උගන්වනවා. ධම්මා දිට්ඨි සූත්‍රය කියනවා වේදනා සංඥා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ඉතින් ওই දෙක අපි හොඳට සාකච්ඡා කරා කැන්ඩල් බාක් වල. මම හිතන දවස් දෙකක් තුනක් විතර. ප්‍රශ්න වලටත් ඇහුවා. ඒක අපි ධර්ම සාකච්ඡාවක් මතු කරගත්තා. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා මට සේරම කරන්න පුළුවන් කියලා. එයා කියනවා ආත්මයක් නෑ මට ඕන දෙයක් ආත්මයක් මට තියෙනවා මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. යම් කිසි කෙනෙක් කියනවා නෑ ඔක්කොම මයිලකට එනකොට ෆිල්ටර් වෙලා තියෙන්නේ කියලා නියත ගතික වාදයට යනවා. බුදුරජාණන් කිව්වා මේ දෙක දෙපැත්තටම අන්ත දෙකක්. මට සියල්ල පාලනය කළ හැකි කිව්වොත් ඒකාන්තයක්. සස්සත දිට්ඨිය. මට කිසි දෙයක් පාලනය කරන්න බෑ ඔක්කොම මේ කලින් තීන්දුවලා කිව්වොත් එහෙම වෙන දිට්ඨියක්. ওই දෙකටම යන්න එපා. ওই දෙකෙන් සාක්කිය අරගෙන මැදමාවතේ යන් කියලා. ඉතින් හිත පිට යන්න ඕනේ සතිය. ඒ කියන්නේ ධක්මනේදී. ගියාට පස්සේ බලන්න දැන් මගේ හිත පිටපණින්නේ මොකද? මගේ හිත වර්තමානයේට වෛර කරනවා. මොකද ඒක නීරසයි. ඒකේ ඒකේ ඒකාකාරී. ඒ නිසා මේ ඒකාකාරීකම දැක්කනම් අපිට හිතා ගන්න පුළුවන් පැදුරටත් නොකිය කොහොමද හිත පිටපණින්නේ කියලා. නැත්නම් ඒක දැක ගන්න තමන් ලැජ්ජයි නම් මම නෑ මම බොහොම සද්ධාවන්තයෙක් මයි ළඟ වැරදි නෑ මම අංග සම්පූර්ණ කෙනෙක් කියලා හිතුවනම් එයා කැමති නෑ මයි තුල මේ භාවනාවට ඒකාකාරී වෙලා කම්මැලිකම එන අතර කාමයට ආසාව ඇති කරනවා. ඒක මගේ කියන්නේ මේ මනුස්ස ගතිය. නිසා සක්මන් කරනකොට ওই පොයින්ට් එක හරියට අහු වෙනවා. ඉස්සෙල්ලා කියනවා ඒ නිසා විසම දේවල් තියෙන තැන සක්මන් කරන්න එපයි කියලා. මේ අවිසන දේවල් නැත්නම් සක්මන් කරන්න කියලා. ඒ වුණත් සක්මන කරනකොට කියලා හැරෙනකොට හිත බොහෝ විට හැඟුම් මදාහරිනවා. ඒ මුදාහැරීමට පශ්චාත්තාප වෙන්න එපා කියන එකයි මේකේ මූලික පණිවිඩය. වෙන්නේ මොකද්ද කියන එක දැනගන්න උත්සාහ කරන්න. ඒක මට අයිති එකක් නෙවෙයි. එක්ක කර්ම ශක්තියක්. එහෙම නැත්නම් පෞරුෂත්ව ලක්ෂණය. එහෙම නැත්නම් රුචි අරුචිකම්. ඒක දේවවාදීන් කියලා කෙනෙක් දෙවියන්ගේ මනාපේ කියලා. will of the god කියලා. දැන් දේවවාදීන් කියනවා will කියලා එකක් තියෙනවා කියලා. Tamanට කළ හැකි ගතියකුත් තියෙනවා. ඉතින් ওই දෙක අතර තමයි මේ දෙකම දන්න කෙනා දර්ශනය හරහා මේකෙන් ලොකු අධ්‍යාපනයක් ලබනවා කියන්නේ. තේරුම් ගන්න මේ වෙන දෙයි. ඉතින් මේක ස්පර්ශය හරහා විතරක් නෙවෙයි නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං කියලා ඒ පැත්ත මේ පැත්තත් ගන්නවා. භවපච්චය ಜಾති ಜಾතිපච්චය භව කියලා ඒ ළඟ ළඟ කරගෙන සයිකල්ස් වගේකුත් තියෙනවා. මුතේ නිසා මේ ස්පර්ශය පිළිබඳව හොයන්න ගිහලා බැලුවොත් අපි එදිනෙදා දවසේ පුත්‍ති විඳින්න සතිය නැති කෙනා තන්නේ කරම කාමයේ හොයන තීර තමයි පළවෙනි තැන. වැඩියෙන්ම හිත කුප්පන වැඩියෙන්ම තවුසන දෙයට තමයි හිතේ ස්වභාවයෙන් ඇදිලා යන්නේ. ඉතින් මේ මනුස්සයන් කොහොමද සදාචාරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්? කවුරුත් ඉන්න තැන සදාචාර වුණාට දවල් මිගෙල් වුණාට රැයට දනියෙල්. ඒ පශ්චාත්තාපේලා වැඩක් නැහැ. බුදුරජාණන් මේ කෙලින්ම කතා කරලා තියෙනවා. මේ විඥාණයට ලැබෙන්නේ සංස්කාර හරහා පරිච්ඡ තුරුතුරු වගේ. ඒ නිසා විඥාණයට කවදාකවත් සදාචාරයක් වග කියන්න බෑ. ඒක නිසා කියනවා හීනෙදි කිසිම කෙනෙකුට බයලජ්ජ නැහැ කියලා. හීන දකින්නකොට කිසිම කෙනෙකුට බයලජ්ජ නැහැ. දැන් මම දැක්කොත් හීනයක් හැමදාම දකින්නේ උගක් වෙලාවට කලිසම් කොටයක් විතරක් ඇඳගෙන උඩට මොකුත් නැතුව සෙනගක් ඉදිරියට ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා දැන් මට හරිය ලැජ්ජයි දැන් පන්තියේ කලිසමක් අඳන ඉතින් හරියන්නේ නැහැ නේ සාක්කුවටක් දානොත් සල්ලි අහුවෙනවා කියනවා මහා ආමුතු කෙනෙක් කියලා සල්ලි සාක්කුවේ ඒක උදේට කට්ටියට හංගලා තියාගෙන ඉන්න ඕනේ මේක කියලා මේ හිත ඇතුලේ මේ තාම හිත මහාන වෙලා නැහැ. මේ අවුරුදු 26ක් 28ක් මම. තාම හිත අර කොළු කඩප්පුලි නොකෑමනා දහවතුරා එකම. මට හරි ජොලියක් තියෙනවා. තාම කොළු ගති තියෙනවා. වයසට යන්නේ නැහැ. හැමදම මට පේන්නේ ඒක යටට ඇඳලා නැහැ උඩට ඇඳලා විතරක් තියෙනවා සිනගක් ඉදිරියට ගිහිල්ලා. දැන් මොකද දැන් වෙන්නේ? ඊට පස්සේ සාක්කුවක් දානකොට සල්ලි අහුවෙනවා. ඉතින් අවුරුදු ගාන සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හිතන දැන් ඕම් බලපන් ඔය කොච්චර කෙරුවත් උඹ උඹේ ශිල්පතේ කැඩලා. ඉතින් ඒකට පේනවා මේ සීලෙදී සමා වෙන්නේ හීනෙදී බයලජ්ජ නැහැ. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. ඉතින් අර මේ භාවනා කර කර යනකොට සක්මනේදිම තේන ඔය වගේ වෙලාවක ඉන්නවා මෙතෙන් යන්නත් හතන මෙතෙන්වත් එන්න හතන එතකොට සක්මනේදි තේන තෝන්තුව අඩ හීන පේනවා වගේ සක්මනේදිත් වෙනවා පරියන්කේදී ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා රූපේ ගිහිල්ලා රූප සංඥාවට එනකොට නිදි නෑ. එතකොට මේ නිදි වාගේ එක එක විකාර රූප පේනවා යථාර්ථයේද සංකල්පයේද හොයන්න බෑ. ඉතින් ඒකට බුදුහාමුදුරු මදේ කියනවා ප්‍රමාදේ කියනවා ඇල්කොහොල් වලින් කරන්නේ toy මදේ තමයි. ඇල්කොහොල් වලින්වත් කරන්නේ මේ ලෝකෙන් පොඩකට ඈත් කරනවා. එනිසා අපි බොණ්ඩේපයි කියලා කට්ටියට බැන්නට කට්ටිය ඉන්නේ බීලා. ඔය කාටවත් අයිතිවාසිකමක් නැහැ. මදේට ලක්වෙච්ච මිනිස්සෙකුට මත්පැන් පානය කරන කෙනෙකුට වෛර කරන්න අයිතියක් නැහැ. අපි ඉන්නේ මදේට ලක් වෙලා මදේට පමාදයට හේතු වෙන සුරාවෙන් අයින් කරන්න කියලා තියෙනවා. අපි කාම මදේට ලක් වෙලා තියෙනවා. අපි දන්නේම නැතුව අපි කැමති රූපෙට හිත යනවා. අපි දන්නේම නැතුව කැමති ශබ්දෙට හිත යනවා. අපි දන්නේම නැතුව කැමති ගඳට හිත යනවා. අපි දන්නේම නැතුව කැමති රසට පහසට නෝ බුදුහාම එක ප්‍රශ්නයක් අහනවා. උඹේ රුචියට එතෙන්ද ගියාට ඒක තුළ නිවන නොතිබෙන්න ඉඩ තියෙනවා. උඹ රුචි නැහැ කියලා හක්කන ප්‍රදේශයක් තුන ඒක තුළ නිවන තියෙන්න ඉඩ තියෙනවා. එහෙනම් රුචි දිග යනකොට අපි ඒ කැස්පොට් එක ඒක ගොනේ ඒක පැත්තට කකා කකා යන ගමන යන්නේ. ඉතින් අපි දරුවන්ට දෙන්න හදන්නේ රුචියනේ දෙන්න හදන්නේ. මට හිතුව පැතුදේ හරියන්නේ කියලානේ. හිතුව පැතුදේ තුල තමන් පිළිබඳව ආත්ම ආත්ම කුසලය අර්ථ සිද්ධි තියනවාද කියලා බලන්න කියනවා. මම රුචි දේ තුල නිවන තියනවාද කියලා. මට අර්ථ සිද්ධිය සිද්ධ වෙනවාද කියලා. මම හිතපු දේ ලැබුණට මට අවශ්‍ය කරන අසහනෙ දුර වෙනවාද කියලා. මට හිතුණු දේ ලැබුණට මට ආතතිය නැති වෙනවා. කැළම නැහැ. ඇත්තෙම නැහැ. එචා රුචි නැතුවත් බෑ. එසා රුචි දෙයටයි අරුචි දෙයටයි සමහිත දාන choiceless awareness එක ඊවලි සස්පෙන්ඩඩ් ඇටෙන්ෂන් එක නිවන් දකින්න ඉස්සෙල්ලා නිවන පොඩ්ඩක් අඳුරලා දෙනවා හිතට. මේක රුචිය මේක රුචිය නැති දෙයි. දෙක ගැනම කලබල වෙන්නේ නැතුව බලන්න කියලා. ඒ හිත පිට ගියයි කියලා කනගාට වෙන්න එපා. නැවත ගන්න පුළුවන් නේ. ගත්තට හිතන්න එපා මේක දිගට ඉඳී කියලා පිටපයින්නවා. පිට පැන්නට බය වෙන්න එපා. අපෝ ගන්න පුළුවන්. මේක තමයි භාවනාව කියන්නේ. මෙතෙන් දෙමුකෝ. මයික් එක කතා කරපුවාම මේවා මේ මම විතරක් මම අහුවෙනව නැත්තම්. අවසර සම්මාස. සාකච්ඡාව හොඳ පැත්තකට යොමු වෙච්ච හින්දා මේ මේ ප්‍රශ්නේ අහන්න හිතුවේ. හැබැයි දැන් පස්සපච්චා වේදනාව කියන එක පොඩ්ඩක් මතක තියාගෙන කතා කරන්න ඈ. අපි දැන් හිත පුරුදු කරලා තියෙන්නේ කැමති දෙයකට අල්ලගන්න. හුඟක් කාලවට හිත පිට ගියාම අපිට තේරෙන්නේ අපි දැන් මේ අරමුණ නීරසයි. ඒකෙන්ද අරමුණේ හිත හිටින් නැති ගතිය. මේ අවස්ථාවේදී කොහොමද අපි මේක ටැකල් කරන්නේ? ඒක නිසා ඔය ප්‍රකාශය පොඩ්ඩක් පිරිසුදු කරන්න ඕනේ. දැන් අපි අපි කියවන අපි ආනාපාන සතිය ඉන්නවා. ආනාපාන සතිය ඉන්නකොට අපිට කම්පන ජාන්චල හරි මොකක් හරි අපිට දැනෙන දේක් දැනනවා කියලා. ඔක දිගට බලාගෙන බලාගෙන ඉන්නකොට ඒකට හිත එපා කියනවා. දැන් මේක හිත අර ඉස්සර ඉස්සලාම දැක්කට වැඩිය ටිකක් ටික වෙලාවක් යනකොට ඒකේ ඒකට හිත අහුවෙන්නේ නැහැ. එතකොට හිත ටුක් ගාලා <laughs> පයින්ම වෙන කොහෙට හරි. ඒක තමයි සාමාන්‍යයෙන් භාවනා කරනකොට සිද්ධ වෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අපි කොහොමද මේ මේක ටැකල් කරගෙන ඉස්සරහට යන්නේ? ඔය ඒකෙදී පැති දෙකයි බුදුහාමර පෙන්නන්නේ. මේ වෙන දේ මම නෙවෙයි වෙන දේ හේතුඵලයකින් වෙන්නේ. හේතුව මොකද්ද? එන අරමුණට රුචිකත්වයට වැඩිය දැන් ඉන්න අරමුණ තියෙන අමනාපේ. ඒක දන්නේ නැහැ. ඔය කිව්වට ඒක දැනගෙන වෙන්නේ කියලා අපි දන්නේ නැතුව යන්නේ. ඒක තමයි මෙකැනිසම් එක. ඒ නිසා යෝගාවචරයට දැනගන්න පුළුවන් නම් ආනාපාන දිගේ එක දිගට විනාඩි 5 10 යන්න යන්න ආනාපාන තුල එපා වීමක් පහළ වෙනවා කියලා නිවන් දැකලා. එයා දන්නේ නැහැ. එයා දන්නේ පිටතනකට ගියා. ඒ ඒ ආපු එක තමයි අධිකාරයා. ඒ ඇවිල්ලා මගේ හිත පැහැරගත්තයි කියලා කැකිල රජුරන්ගේ නඩු තීන්දුව අහලා තිනවනේ. ඒක භාවනා කරනකොට එකම අරමුණක් දීලා දිගින් දිගට යනකොට ඒකට පහළ වෙන ඒකාකාරීකම නීරස ගතිය, පහළු ගතිය, සැකමසු ගතිය, අනතුරුදායක ගතිය වාර්තාවේ සටහන් කරන්න දන්නවනම් පැහැදිලිවම භාවනා ඉතාම දිනු වෙච්ච කෙනෙක්. එයා ඒ විනෝඩ ගන්න අනේ සද්දයක් කියලා පැත හිත ගන්නවනේ. වේදනාවක් කියලා හිත ගන්නවනේ. හිතවිල්ලක් කියලා හිත ගන්නවනේ කියලා. එයාට කියනවා හරියට. ඒ කරනවා ආයෙ ඵලයන් කොහොමද බලන්නේ? ඒක නිතර විතර නෑ. මම අභියෝග කරනවා ඒක දන්නේ නැති නිසායි අපිට මේ sannivedana ප්‍රශ්නයක් තියෙන්නේ ඒක දන්නවනම් ඒ කෙනා දන්නවා අරමුණු මාරු කරන්න වරන් කරන ආසාව තණ්හා වැඩි වෙනවා එකම අරමුණේ ඉන්න ඉන්න ඉන්න ඉන්න විරාගය වැඩි වෙනවා විරාගය තමයි අපි කම්මැලිකම බාහිර කියලා බාහිර අරන් තියෙන්නේ අපි ඒකටයි භාවනා කරන්නේ නමුත් ඒක එනකොට ඉසాత බඳගෙන අඬනවා නිසා කොයි වෙලාවක හරි යෝගාවචරයට පුළුවන් නම් හොඳට සක්මන් කර කර කරගෙන යනකොට එන්නේ එන්න මම මේ සිල් අරගෙන සක්මන් කරත් මේක එපා වෙනවා. ඒක එපා වෙන බව දැනගන්න එයා දන්නව අඬන්න ඉන්න මිනිහට හැටන්නාම වගේ මොන හරි එකට හිත යනවා. යන්න හේතුව මේ එපා වීම කියලා දන්නවනම් ඒක සුවිශේෂී ඥානයක්. අපි ඒක වසංගන්න හදනවා. ඒක නිසා සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා පමාදේ න කම්පතිති සති බලං කියලා. හිත අප්‍රමාදී නේද? හිත පිටපයිලා. මේක උණයි කියලා හිත කම්ප කරගන්න එපා. බලපන් ඇයි මේ? මට ඕනකමද මේ නෑ. හේතු බල ධර්මයේ පිටපයින පණින්න හේතු දෙකක් තියෙනවා. පිටින් එන එකට තියෙන ආකර්ෂණය සහ ඇතුළේ තියෙන එකට ද්වේෂය. ওই පිටින් තියෙන එකට ආකර්ෂණය වෙනකොට පොත් ලියත හැකි ඕන තරම්. නමුත් ඇතුළේ තියෙන එකට තියෙන ද්වේෂය පිළිබඳව හිතන තරම් කාටවත් පෞරුෂත්වයක් නැහැ. කාටවත් පින් නැහැ. කාටවත් විපස්සනාව තේරෙන්නේ නැහැ. කාලවකත් හේතුඵල ධර්මයේ තේරෙන්නේ නැහැ. තේරිච්ච දවසේ එයා දන්න හිත පිට යන එකට පශ්චාත්තාප වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඇයි මේක වෙන්නේ? එතකොට දැනගත්තොත් ඕනෙම අරමුණක්. දිගින් දිගට පවත්වනකොට ඒක නීරස වෙන ගතිය කියන්නේ විරාගය උතුම්ම ධර්මයක්. අපි මෙතෙක් කල් ඒක නැති කරන්න කොච්චර නැටුවද කියලා. එනිසා විරාගයට කොච්චර වෛර කරලා තියෙනවද කියලා. ඒක දෙයයන් සම්බන්ධද? අල්ලපු ගෙදර මිනිස්සු සම්බන්ධද? බුදුහාමුදුර සම්බන්ධ කවුරු සම්බන්ධද? තමන්මයි. උන්ට අපිට ඒක දැක ගන්න තරම් පෞරුෂත්වයක් නැහැ. ඒක ඒක රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා කියනවා. එහෙම නැත්නම් විප්ලවීය චින්තනයක් ඕනේ. ඕනෙම දෙයක් දිගට ඇසුරු කරනකොට ඒක එපා වෙනවා. හැබැයි එපා වීම පේන්නේ වෙන දෙයක් ඇල්ලීම හරහා තමයි අපිට සිද්ධිය වෙනස් වෙන්නේ. ඒත් කවදාකවත් ඇසුරු කරපු දෙයට ආපු මේ මේ එපා වීම භාවනා ප්‍රතිඵලයක් බව කෙලෙස් අඩු සත්‍යයක් බව තේරුම් ගන්න කියලා පොට්ටපාද සූත්‍රයේදී නැවත නැවත සර්වචනන්සි කියනවා. එහෙම එපා වීම එnderලා ඒ භාවනාවෙන් ආපු එක. එතන ආසාව නෙමෙයි ආසාවේ අනිත් පැත්ත තියෙන්නේ. තණ්හාවේ අනිත් පැත්ත. ඒක කෙලෙස් අඩුයි. පුළුවන් නම් තව එක චිත්තක්ෂණයක් ඔක හිටපන්. නිසා ඉස්සලා කරපු ප්‍රකාශය පොඩි මම මේ අභියෝගයක් කරන්නේ එහෙම අපි ඇතුළත එපා වීම අගය කරන එකක් හෝ ප්‍රතිපත්තියක් වශයෙන් ආපිකක් වශයෙන් හෝ කෙලෙස් අඩු බව අපි දන්නේ නැති එක තමයි අපේ සාපේ. ඒ නිසා අපි පිටාපු දේවල් වලට බඩින්නේ. ඔව් දන්නවනම් එයාගේ එයාට ලකුණු දෙකක් එනවා. අලුත් දෙයක් ඉල්ලන්නේ ආපු දෙයට චෝදනා කරන්නේ නැහැ. එයා අයිතිවාසිකම් සටහන් කරන්නේ නැහැ. ඉදිරිපත් වෙච්ච කිසි දෙයක් එක්ක ගැටුමක් නැහැ යාට. එයා දන්නවා මට එපා වීම නිසායි මම මේ පිට දේවල් හොයන්නේ කියලා. නිසා යාට ඕනෙම සමාජයක no friction කිසිම තැනක ගියර කද්දාකත් හැප්පෙන්නේ නැහැ කොහොමද? එයා දන්නවා මේ ප්‍රශ්නේ විලා තියෙන්නේ මේ දැන් තියෙන එකට මගේ තියෙන නොදැන්නේ නුරුස්නාගතිය මිස පිට දේවල් ඇවිල්ලා මට කරදර කරන්න බෑ. කොහොමඩක් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔය ගැටිල රජුට අන්න තීන්දුව දෙන්නේ කොහොමද? අපි ඔක්කොමල කැකිලි. නිසා මේක තේරුම් ගත්ත දවසේ අපි අවුරුදු 2600ක් පරණ විදි බුද්ධ학ම මේ කහ කෑල්ල දෙකට කැඩුවා වගේ අතර ගන්නවා. ඒ නිසා භාවනා කරනකොට නීරසකම යාට ලොකු ජයග්‍රහණයක්. ලොකු ප්‍රතිපදාවක්. කෙලෙස් අඩු ගතිය. මොකද කෙලෙස් ආසාව අඩු වෙනවා කියන්නේ තෘෂ්ණාව වෙන ඉපෙත්ත. අපි මෙතකල් මොකද කරේ? එතකොට ඉරියව්ව මාරු කරනවා. එහෙම නැත්නම් සද්ද කරපෙන්නකට බයිනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද අපි අර යථාර්ථය අවබෝධ කිරීම පමා වෙන්නේ. යථාර්ථය අවබෝධ කරන වෙලාවේ සතිය සති බලයක් බවට පත් වෙනවා. හොඳයි දැන් නම් තුනට කිට්ටු කරගෙන එන්නේ. පස්සපච්චා වේදනා. මෙතෙන් යන්න කැමතිද නැත්නම් මයික් එක වණ්ඩද? කිට්ටු කරලා අල්ලන්න මයික් එක ඔය පැත්තට ආ තියෙනවා තියෙනවා දිග තියෙනවා ඈ සමන්සර උදේ භාවනා කරද්දී ශරීරය මයික් එක දුන්නට පස්සෙත් ඒකට කතා කරන්න ඕන. හරි. උදේ භාවනාවේදී අර ඇඟට ශරීරය දිහා බලන්න කිව්වේ ඒ ඒක කරද්දී ස්වාමීන් වහන්සේ ශරීරය දිහාට හිත යොමු කරපු ගමන්ම නිකන් අර මේ ප්ලේන් එකක් ටේක් ඔෆ් කරනවා වගේ අර ඒ ෆීලිං එකක් එනවා ඒත් එක්කම තමයි බ්‍රෙත් එකට යන්නේ. ඒක ගැන මොකද්ද කියලා කියන්න පුළුවන්ද? ඔය එන ඒ ෆීලිං එක අපි තියාගත්තොත් සතිය ඇතිවෙච්ච බාට සිම්ප්ටම් එකක් කියලා. සතිය ඇතිවෙච්ච බාට රෝග ලක්ෂණයක් කියලා. එතකොට අපිට තේරෙයි ඒ දේ වෙනකොට ඒ කියන්නේ සතිය ඇති කරන්න කියලා උත්සාහ කරාට හැම වෙලාවෙම සතිය එන්නේ නැහැ. ආවට පස්සේ අපි අපි ඇඟටම අපි අමුත් එක් වෙනවා. Tamanටම තමන් අමුත් එක් වෙලා පේන පටන් අරගන්නවා. ඒ කියන්නේ මම මම දිහා වෙන දෘෂ්ටි කොණකින් බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඔයගතුලේ ආනාපාන දිදි දෙන්නේ බිම්බීම හැකිලිම සිද්ධ වෙන්නේ කියලා දේවල් පේන්නේ. මේ දකින්නකොට අපි කවදාකවත් දැකපු නැති ස්වරූපයෙන් තමන් දිහා මේ බලන බැලීමටම විපස්සනා කරනවා කියලා කියනවා. අපි මෙතෙක් කල් ඒක දැකලා නැහනේ. අත්දැකලා නැහනේ. අත්දැක්කොත් ඒක කියලා තියෙන ඕනම කෙනෙක් තමන්ගේ ප්‍රകൃතිය අත්දැක්කොත් එයා දුවන්න පටන් ගනී කියන භූතෙක් දැක්කයි කියලා. ඇතුලේ ඉන්න කැත්ත භූතෙක් ඉන්නේ. ඒකයි අපි මේ ලස්සනට ඇඳගෙන හඳුන් ගහගෙන ඌලියම් කරන්නේ මේ නව දොරෙන් කහරළු වැහැගෙන දෙතිස් කුණපයක් මේක ඇතුලේ තියෙන්නේ. ඒකයි කියන්නේ භවරෝගය සද්දනා රූපෙට මත් වී ඇයිදු ප්‍රේමකලේ. ඒක තේරෙනකොට ගන්නවා දැන් හෙටත් මේ වැඩේ මම කරනවා. තම ආයසරය මේ රූපේ අලංකාර කරගෙන සෙනක මැද බොහෝම උදාරීලාවෙන් හැසිරෙනවා. ඒතර අපි කාටද ඡන්දෙ දෙන්නේ? කුසල ඡන්දෙද කාම ඡන්දෙද? ඒක උච්චර කරන ගමන් එක චිත්තක්ෂණයක පේනවා කොයි වෙලාවක හරි මේක ඇතුළට බල හිත ගනින් බය වෙනවා. සැක එනවා. අනිශ්චිතතාව වෙනවා. ටික වෙලාවකට නීරස වෙනවා. ඉතින් යම් මොනවා හරි දෙයකින් අර ට්‍රෙන් එක කඩනවා. ඉතින් කවුරු හරි මේකේ කමඨාන සුද්ධ කරන ගිහිල්ලා දැන් හරි දැන් ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. මේක තව එක චිත්තක්ෂණයක්. තව එක චිත්තක්ෂණයක් ගියාට පස්සේ ඒක හුරු වුණාට පස්සේ එයාට තේරෙන මේ ළඟ ඉන්න මිනිස්සුත් උතෙන් ගියොත් උතනම තමයි. ඒතර බුදුහාමුදුරුවෝ උතනම තමයි. මයික් එක දීලා තියෙද්දි වෙනස තියෙන්නේ පොඩ්ඩක් අර ෆ්‍රැක්ෂන් එකක් වගේ. දැන් හිත කෙලින්ම ශරීරෙ හිතපු ගමම්ම ටක් ගාලා අර කියන්නේ ගම් අර ටේක් ඔෆ් කරනවා වගේ ගතිය එනවා ඒත් එක්කම බ්‍රෙත් එකක් ඇත්තටම ටක් ගන්නවද ඔව් ඒකට එහෙනම් මෙතන කට්ටිය ටට් ටට් ටට් ගාලා සද්දයක් එනවා ඒක බොරු භාවනා කරන්න හම්බෙන්නේ නැහැ මොකද හොඳට භාවනා කරන කට්ටිය අතර හැපිනම් ටට්ටක් ගන්න ගන්න ඔව් මං බාධා කරා සෝරි කියන්න මයික් එකට කතා කරමු ඒ කියන්නේ අර මේ එක දැන් දැන් ඇස් දෙක වහගෙන ශරීර බලපුත් කියන්නේ ඒ වෙලාවෙන් වගේ අර මේක කියන්නේ දැනෙනවා. පැරඩයිම් එක shift වෙනවා. පැරඩයිම් shifting කියලා මේකට කියන්නේ. ඒකට අපිට මුණ දෙන්න බෑ. අපි හරි බයයි ඒකට. අපි ආයසරයක් බලනවා ඇඟේ තියෙනවා කියලා ඔක්කොම. නැත්නම් කහලා බලනවා. ඒ කියන්නේ අර මේ පැරඩයිම් shift වෙන්නේ වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒක මේ උගදෙනෙක් හිතනවා මේකට මේ මෛත්‍රී බුදුහමෝ දනකන් ඉන්න ඕනේ හත් අවුරුද්දක් අනිච්චං අනිච්චං කියන්න ඕන තව හත් අවුරුද්දක් දුක්ඛං දුක්ඛං කියන්න ඊගාට හත් අවුරුද්දක් අනත්තං අනත්තං කරන්න ඕනේ කියලා මේ දීලා තියෙන ලනුව තොංගාන දාන්නේ තොංගාන නෑ මේ බෞද්ධයට විතරයි ඔසෙල්ලම ඒ කතෝලික Hindu මුස්ලිම් ඔක්කොමලා දාලා කරන රිසර්ච් එක පැහැදිලිවම ඔක්කොම ගිහිල්ලා තියෙනවා ওই ෆ්ලක්ස් එකට ඉතින් අහලා තියෙනවා කතෝලික එක්කනයි මොකක්ද උනේ? ආ මේ තමයි ਸਰබලධාරී දෙයයන්න්සි කියනවා. ඊට පස්සේ Hindu එක්කනයි ආවට පස්සේ කියනවා මේක තමයි බ්‍රහ්ම මේක තමයි ඔක්කොම ඉන්නේ මේක පදාර්ථය මේක තමයි එක මේක දෙකක් නෑ හොඳ නරක නෑ. අනේ thank you very much මේ තමයි බ්‍රහ්ම. මුස්ලිම් මනසට ගියාට පස්සේ ගා මේ තමයි අල්ලාහ් දෙයයන් ආතේ. මේකේ ਸਰබලධාරී ඕන තැනක ඉන්නවා. හැම තැනම තියෙනවා. කිසිම දෙකක් නැහැ. ඉතින් දීලා තියෙන ලණුව හැටියට තමයි මේක විග්‍රහ වෙන්නේ. බුදුහාම කියන කිසිම ලණුවක් ගන්න නැතුව තියෙන හැටි විස්තර කරපන්. දන්න කෙනෙකුට මුස්ලිම් කෙනෙකු ළඟට විස්තර කරුවොත් එහෙම ගහනවා. දන්න කෙනෙකුට විස්තර කරපන් කියලා විස්තර කරනකොට කියනවා භාවනා කරලා ඔච්චර තටමඬ ඕනේ ඔතෙන්ද යන්නේ. නමුත් මේ ඇතිවිචි දේ ප්‍රකාශ කරන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒක කොමියුනිකේට් වෙන්නේ නැහැ නේ. මේකේ ලස්සන කතාවක් කිව්වා ක්‍රිෂ්ණමූර්ති මා ලංකාවට ආපු වෙලාවේ. යුරික ගණන් ගියාලු අභ්‍යවකාශයේ. 60 ගණන් වලනේ ගිනේ මට මතක නැහැ. කොහොම හරි ගියාට පස්සේ ක්‍රෙම්ලින් හේට ගෙන්නලා මෙයාගෙන් ඇහුවලු කොමියුනිස්ට් පක්ෂේ නායකයා උඩදී සාතු බලධාරි දිව්‍යනාන්සේ දැක්කද කියලා. මෙහෙම සුදු ඇඳගත්ත රැවුල තියෙන හැරමිටියක් අතෙන් තියන ගුරුලීත්වයන් ළඟ තියන එක දැක්කද කියලා. ඒ යුරිකා ගන්න කිව්වලු ඕක ලැහුව නිසා කියන්නේ ඇත්තටම ඉන්නවයි කියලා. ඊටසික වල දැන් තමුසේ ඕක කිව්වොත් කොමියුනිස්ට් ආගමම ඉවරයි. තමුසේට මම දෙනවා වර්ල්ඩ් ට්‍රිප් එකක් ඕක විතරක් කියන්න එපයි කිව්වා. දැක්කයි කියලා කියන්න එපයි කියලා. ඉතින් ඒක ලේසිනේ වර්ල්ඩ් ට්‍රිප් එක ගන්න එක ලේසිනේ. ඔකට මුචයින්නක විතරනේ තියෙන්නේ. දැන් මෙයා රවුම යන ගමන් වතිකානුවට ගියාලු. ඉතින් වතිකානුවට ගියාට පස්සේ පාප්පහන්තේ ස්පෙෂල් මීටින් එකක් කරන් ඇහුවලු. උඩට ගියාට පස්සේ ෆුල් රේඩියන්ට් සුදු පාට මෙහෙම මෙහෙම තියෙන දෙවි කෙනෙක් දැක්කද කියලා කිව්වා නෑ කියලා. ඒකනේ ඕගොල්ලන් කොමියුනිස්ට් කාරෙන්ට පේන්නේ නැත්තේ ඒක තමයි කියවලු. <laughs> උඹට ඕන දේ තමයි උඹ දකින්නේ. ඔතෙන් යන්න ගෑන් පිළිම ගමන් නැහැ. ඒ කෙනෙකුට බෑ ඕක ඔය විදිහට විස්තර කරන්න. ඒකට කමටහන් සුද්ධ වෙන්නේ නැතුව එහෙම නැත්නම් මේ ඩිස්කෂන් එකට යන්නේ නැතුව කොච්චර පොත් කියුවත් කොච්චර දන් දුන්නත් කොච්චර සිල් දැක්කත් කොච්චර අරණ්‍යක තියලා පැවිදි වුණත් ඕක කොමියුනිකේට් උනේ නැත්නම් මොකද වෙන්නේ බලන්න. ඉතින් මේක වෙන්න බුදු කෙනෙක් එන්න ඕනේ කියලා තමයි ඥානකෝටික හඳුරු කියන්නේ. මේක මතු කරලා මේක මිනිස්යාගේ මූලික අයිතිවාසිකම්. මේක තමයි you are coming at home. That's it. Taman නැවත ගෙදර යන එක එක්කෙනෙක්වත් පිළිගන්නේ නැහැ නේ. උග දෙනකොට ප්‍රශ්නයක් තියෙනවා මම ආදුනිකෙක් ශාන්තිම වෙන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් වෙන කෙනෙකුට කිව්වොත් කියනවා ඕක භාවනා කරපු එකක් අහපු නෑ ඒ මිනිස්සු උඹේ ජම්ම ගතිය කියලා. ආපෝ එහෙම වෙන්න බෑ. නමුත් මේ කොමියුනිකේට් කරගන්න බැරුව දැන් මෙන්න මෙහෙම දෙයක් කියවම අපි දාගත්තා ඉවර කරන්නත් ඉස්සෙල්ලා. මේ පසුගිය කාලේ දැන් අපේ අපේ ජීවිතේ පසුගිය අවුරුදු 10 15 ගත්තාම ලෝකේ විශාල වෙනස්කම් සිද්ධ වුණානේ. යුද්ධ කරනවා කිසිම තකත මේකක් නැතුව මිනිස්සු මරනවා, සූර කනවා. තන්නේ කර ජනමාධ්‍ය තන්නේ කරම මානව විරෝධීනේ. මුළු විද්‍යාව මානව විරෝධී. ඒක නිසා හැබැයි ඒගොල්ලෝනේ රජ කරන්නේ. ඉතින් ඒගොල්ලෝ හැමදාම පෙන්වන්නේ හොඳ පැත්ත විතරයි. නමුත් මේක යනවනේ සීමාවක් නැතුවද? බයලජ්ජ නැහැ, සූරකෑම විරසක් නැහැ, ධනපතියා ධනපතියමයි නැති කාට මොකක්වත් නැහැ. ඒ නිසා එක මිනිස්සෙක් අදහසක් ගෙනාවා මේ තරම් මේ දන්න කියන මිනිස්සු තමන්ගේ කුට්ටිය කඩා ගන්නකොට ආධ්‍යාත්මික මිනිස්සු අතර කොන්ෂස් සාමි කියලා එකක් හැදෙනවා කියලා. ඒගොල්ලෝ කරන්නේ ඇතෙන් යනවා. වර්තමාන මොහොතේ යනවා. ගිහිල්ලා කොන්ෂස් ආමිකක් හදාගන්නවා. එයා දන්නවා ඒකට කොමියුනිස්ට් බලපාන්නෙත් නැහැ, බුද්ධඝම බලපාන්නෙත් නැහැ, සල්ලිතුන බලපාන්නෙත් නැහැ. අන්නේ හදාගත්ත කොන්ෂස් ආමිකයේ මෙම්බර්ස්ලා කොහොමඩත් කනෙක්ටඩ්. ඒ කට්ටිය මේ භාෂාවකින් නෙවෙයි කනෙක් වෙන්නේ. ඒ කනෙක් වෙච්ච කොන්ෂස් ආමිකට හොඳම දේ තමයි පිට පිට තියෙන විෂමතාවය. පිට තියෙන දුක. ඒ දුක වැඩි වෙන්න වැඩි වෙන්න සුළු පිටසක් ඔව ගැන හදන්න යන්නෙත් නෑ. ඔව යුතුයකම් ඉෂ්ට කරන්න යන්නෙත් නෑ. Mind your own business be mindful කියලා. ඒක තැනට යනවා. ඒකල්ල යා එක තැනක රචනයේ කියනවා මෙහෙම භාවනා කරන එක්කෙනෙක් ඇති කියලා ලෝක සාමය ඇති කරන්න. ලෝක සාමය ඇති කරන්න ලෝකයට සාමය ඇති කරන්න ඕනේ නෑ. උන්ට ශද්ධාවෙන් පණේපා කියලා කියන භාවනා කරන මනුස්සයාගෙන් නිකුත් වෙන good vibrations වලින්ම ලෝක සාමයක් එනවා. ඉතින් අපිට කර හැකි මේ මේ ලෝක ග්ලෝබල් හීටින් වලට අපිට කළ හැක්කක් තියෙනවා. පරිසර දූෂණයට අපිට කළ හැක්කක් තියෙනවා. අපේ චිත්ත දූෂණය නැති එක චිත්තක්ෂණයක් දෙන්නේ. ඒක වෙන්න පුළුවන් දෙයක් කියන්නේ. බුදුසසුනේ අවුරුදු 2006 ඉස්සෙල්ලා බොහොමඩ මුලදී සාක්ෂාත් කරේ තෝකමයි. දැන් අපිට එතෙන් යන ප්‍රශ්නයක් නැහැ. ඒකට හරියට වඳින්න ඕනේ, මෙතෙන්ට පඳුල්ලන්න ඕනේ, මෙතෙන්ට අල්ලස් දෙන්න ඕනේ කියලා දැන් නැහැ නේ. ඉතින් මේ වගේ සාකච්ඡාවකින් අපිට කොයි වෙලාවක හරි මේ වගේ දේවල් මතු කරලා දෙන්න පුළුවන් නම් මේ වයසක ලොට් එක ගන්න මට ඉච්චර විශ්වාසයක් නැහැ. මොකද ඒ තරම්ම කරන්ට. මොකද මාත් වයසයිනේ මම හොඳටම දැනගෙන කතා කරන්නේ මේ බොරු නෙවෙයි. හැබැයි මට හොඳ විශ්වාසයක් තියෙනවා තරණ කොටස් වලට මේක කියලා දුන්නොත් ඔකට ආගම නැතුව මම මෙතන කියලා බලපන් කියලා. කෙලින්ම විචිදේ කියපන් කියලා හිතුවට වැඩි ප්‍රදේශයක් කරනවා. ඒකේ පැහැදිලිවම කියනවා ඒ අවබෝධ කර ගැනීමට ඥාන පිරිමකමක් බලපාන්නේ නැහැ. පැවිදි පැවිදි බලපාන්නේ නැහැ. බෞද්ධ බෞද්ධ බලපාන්නේ නැහැ. මේක හරියට ඩිෆයින් කරලා කිව්වොත් නැත්නම් කොමියුනිකේෂන් හරි ගැසලා දුන්නොත් මේ සතිය කිසිම කෙනෙකුගේ අධිකාරිය නෑ කිසි කෙනෙකුට කියන්න බෑ මම ඔබට සත්‍යපත් වෙන්න දෙන්නේ නෑ කියලා. කිසි කෙනෙකුට කියන්න බෑ මම ඔබ සත්‍යපත් කරනවා කියලා. උන් ඕක දෙන්න බබාලට ඕක දෙන්න දරුවන්න පුළුවන් නම් උන් සක්විති. උන් සක්විති මොකද උන් දන්නවා මේ මේ අධ්‍යාපනයෙන් කරන්නේ ඔළුව ලීනිය කරනවා. මේට්‍රික්ස් එක කඩලා ලීනිය කරනවා. එතකොට වෙන්නේ මොකද්ද මැට්ටා. ඌ දන්නේ ඒ ලයින් එක විතරයි. නොදුන්නොත් ග්‍රොත් එක යන්නේ මේට්‍රික්ස් එකේ විදියට. ඒක නිසා ඉල්ලන්නේ මම මේ වයස කට්ටියගෙන් කරුණා කරලා පුළුවන් නම් පොඩි උන්ට be here and now කියන එක කියලා දෙන්න. ඒකල පුළුවන් නම් කොමියුනිකේට් කරන්න. මට මොනවද තේරුනේ කියලා. ඉතින් තේරුම් ගන්නකොට අම්මා තාත්තා මේක තේරුම් ගන්න නැතුව දරුවත් එක්ක කොමියුනිකේට් කරන්න බෑ. ඒ නිසා ගීස්බරෝ පන්සලට ඇවිල්ලා මේ මම දඟලන්නේ අම්මලා තාත්තලා ටික පොඩ්ඩක් ෂේප් කරගෙන ඔයගොල්ලෝ ගන්න හෝප්ලස් අනිතර එන පොඩි උන්ට කාගේ හරි ලව්ව හරි මේ පණිවිඩය ගියොත් එකෙකුට ගියොත් ඒක කියනවා ඊට වෙඩි ලේසි ටෙක්නික් එකක් තියෙනවා කියලා. මොකද්ද? දරුවා බඩේ ඉඳද්දී අම්මා භාවනා කරනකොට ඩිරෙක්ට් කොමියුනිකේෂන් එකක් යන්නේ කියලා. හැම දරුවෙක්ගෙම ಗುಣ තියෙනවා කියලා. ඉතින් අපිට කියන්නේ මොකද බඩදරුවම්මල භවනා කරන්න හොඳ නැහැ. පෞල් කන කට්ටියට භවනා කරන්න බෑ. ඒකට මතු බුදු වෙලා ගෞතම සරුවන් චන්ද්‍රහන්සේගේ බෑ. මෛත්‍රී බුද්ධ ශාසනය කියලානේ ගෑනුන්ට කියලා තියලා තියෙන්නේ. බඩදරුවෙනකොට හැංගිලා හිටපන්. බුදුහාමුදුරුවෝ කියලා දිනවා මගේ ගුරුහාමුදුරුවෝ කියනවා එක දවස් 10ක් බඩදරුවම්මලා භාවනා කරලා බලපල්ලා මොකද්ද වෙන්නේ කියලා ෆස්ට් රිසර්ච් එක කිව්වේ ලංකාවේ. බරදොරමඩ ගෙනලා කැම ටිකක් දීලා දුප්පත් අම්මලාට භාවනා කරලා ඒගොල්ලෝ මුගක් වෛශ්‍යාවෝ දන්නේ නැහැ මේවා. භාවනා කරාට පස්සේ හම්බෙන දරුවා ගෙදර තියන්න බැරි තරම් පිංගන්තයි. ඒ තුන්වෙනි යතාවටත් මම කියනවා මේ ඕල් ක්‍රොක්ස් වයසක කට්ටියගෙන් කිසිම බලාපොරොත්තුවක් තියන්න බෑ. මොකද ඒ තරම්ම මේ ඔළුව පුරවගෙන තියෙන්නේ ඉතින් අර මොනවද යුවා වගේ කි. ඒ නිසා මේ වර්තමාන මොහොතට ගිහිල්ලා ලැබෙන්නේ නැතුව නෙවෙයි. ලැබිච්ච දේ කවදාකවත් නිවන කියලා හිතන්නේ නැහැ. ලැබිච්ච දේ කවදාකවත් නිර්මල භාවය දන්නේ නැහැ. ලැබිච්ච දේ කවදාකවත් සතිය බව දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා සතිය කියන්නේ මේ හතර ඇස් එක්ක නිකන් මුරුක්කු වගේ කනකොට චරචර ගාන එකක්. නැත්නම් පපඩම් වගේ මිරිකනට චුරුචුරු ගාන එකක්. නැත්නම් අයිස්ක්‍රීම් වගේ ස්වීට් එකක් කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ යන්න ඉතලා මට අඩු ගානේ ග්‍රෑම් 10ක්වත් දීලා යන්නකෝ කියලා තමයි ඉල්ලන්නේ. මේ තමන් උපය ගන්න බව දන්නේ නැහැ. ඇතිද? 3යි 5යි වෙලා. පසපච්ච වේදනා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු ආකාරයට මම දීපාන්තර ඒ භාවනාව කරා. මම ඒ භාවනාව gederදිත් වඩනවා අපේ ස්වාමීන් වහන්සේ. මට ඒක පැය 4-5 වුණත් වඩන්න පුළුවන්. මම මෙහෙම කරන්නේ ස්වාමීන් වහන්සේ මම හරියද දන්නේ නැහැ. ඒකයි ඔබ වහන්සේගෙන් අහන්නේ. මම ඉස්සෙල්ලා මගේ කය දිහා බලනවා. කය දිහා බලලා මුළු සමස්ත කය දිහාම බලලා ඊට පස්සේ කයේ තියෙන මට ලෝභ හිතෙන තැන් දිහා බලලා ඒකට මම ලෝභ වෙන්නේ නැහැ. මම ඒකට ඇලෙන්නේ නැහැ, ගැලෙන්නේ නැහැ. මම එය අතාරිනවා මගේ නෙවෙයි, මම නෙවෙයි. මම අනිත්‍ය දුක අනාත්ම මෙහෙ කරලා උපේක්ෂා වෙනවා කියලා. ඊළඟට මට වේදනාවක් ආවහම මම කියන එතෙන්දී මම මෙතෙන්දී ද්වේෂ කරන්නේ නැහැ. මට මම මෛත්‍රිය වඩනවා. මගේ මම බොහොම මේ අර විදිහටම අනිත්‍ය දුක්ඛ මෙනෙහි මේක මෙනෙහි කරනවා. ওই විදිහට මට ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන් මහගේ ස්වාමීන් වහන්සේ. මම මෙහෙම කිව්වොත් එහෙම කියන්නේ කොහමද? ඔය කියන ශරීරයේ ලෝභ කරන පැති දකින්න ඉස්සර වෙලා වේදනාවෙන් ඉස්සර වෙලා ශරීරෙට හිත ගියා කියලා දන්නේ කොහමද? දැනෙනවා ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම යනවා. ඒක කියන්නේ එච්චරයි ඕනේ. කොටු මොනේ කරලා තියෙන්නේ. දැන් පොඩි සහනයක් වගේ දැනෙනවා වෙලාවට. ඒකේ කොච්චර වෙලා ඉන්න බලන්න. ඒකේ චිත්තක්ෂණයක් වගේ ඉන්න පුළුවන්. ඒ චිත්තක්ෂණේ දෙක කරන්න ගන්නවා මිසක් ඔය එන දේවල් එක්ක අනිච්චන් දුක්ඛං අනන්තය යනවා කියලා කියන්නේ මේක අමතක වෙනවා. නිසා එකයි මම ඉල්ලන්නේ ඒ යන චිත්තක්ෂණයක් තියෙනවනේ. ඒ චිත්තක්ෂණේ දෙක කරගන්න යමක් කළ හැකිද? ඒක තමයි පාරමිතා කියන්නේ. මට ඒක තාටියක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. දැන් ගිය බව දන්නවනේ දැන්. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න. මම අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි අලයම යගෙන නෙවෙයි අතන නෙවෙයි මෙතන කොහොමද උඹ දන්නේ කියලා හිතෙන් අහන්නේ දැන් හිත කියනවා හරි හරි කියලා අපි කියන්නේ නෑ උඹ කිව්වොත් බරුවක් කෙරුවොත් හොරකම කත කෙරුවොත් පාරක ඒක නිසා උඹ හරියට කියපන් එතකොට ඒ ඔප්පු කරනවා මැරිලා නෑ කියලා ඔප්පු කරනවා නිින්ද ගිල්ල නෑ කියලා ඔප්පු කරනවා ක්ලාන්ත ඒකම තව චිත්තක්ෂණයක් තව ටිකක් තව ටිකක් යන්න ගියොත් ওই පස්සේ කියපු තේරකෙම වෙන්න තියෙන අච්චාරු වලින් තියලා සරල ඍජු ප්‍රත්‍යක්ෂණය කළ හැකි තරකට යනවා. ඒතර පස්සේ තියෙන ටික දැනගන්න අපිට බුද්ධ학ම දැනගන්න eBay. අනිච්ච දුක්ඛං නැත්තං රාග දෝෂ මොනක්වත්ම ඕනේ නැහැ නේ වර්තමානයේ හිත ගියා කියලා දැනගන්න Taman ප්‍රත්‍යක්ෂණය කරන්න මොන මාගමක්වත් ඕනේ නැහැ. ඒ නිසා මේ ඒක තමයි අපි මේ එකතු වෙලා සතිය වඩනවා කියලා කරන්න හදන්නේ. බොහොම කුපියා මහත්තයා හරි ඇවිල්ලා මේක ඉවරයක් කරමු. නැත්නම් මේ දවසම යන්නේ පස්සපච්චා වේදනා කියන එකට විතරයි මට වෙන්නේ. හොඳයි අපිට දැන් තියෙන විනාඩි මේ දැන් 3යි 4 වෙනකන් සක්මනක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒ පස්සට ඇවිත්ී සාකච්ඡා ටික මම කැමතියි. ඒක කවදාකවත් පළවෙනි වතාවට ගන්නත් බෑ ඉස්සලාම ගන්නත් බෑ. ඉතින් අපි කරලා කරලා කරලා පදම් වෙලා තමයි එතෙන් එන්නේ. ඒක නිසා වැරදි නැතුව අපිට කෙලිම කරලා වහන්න බෑ. ඒ නිසා ප්‍රශ්න දෙන කට්ටියට නොසලකා ඉන්න නරකයි. හැබැයි